දැන් එහෙනම් අපිට ලිඛිත ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා කියලා මේ මතක් කළා. ඉතින් අපි එතනින් පටන් ගමු එහෙනම්. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඊයේ ලද අත්දැකීමකි. සුපුරුදු පරිදි සක්මන් කොට පර්යංකයට වාඩි වුනේමි. විනාඩි කිහිපයකින් පිම්බීම ඇකිලීම අරමුණ සංසිදී ඊතා සැහැල්ලු සුවදායක බවක් දැනුණා. සිතවිලි ඊතාම ලාවට ආවත් අවට සිදුවන දේ ඇහුණත් කිසිම බාධාවක් නොවි මේ తত্ত্বය පැයක් පමණ තිබුණි. ඒ අතරතුර සුව ඉරියව් සුළු ඉරියව් වෙනස් වෙනස් කළත් සිතේ සුවදායක බව එසේම පැවතුණි. එම தත්වයෙන් නැගිටීමට නොහැකි විරුද්ධ පැත්තට ඇදගෙන සිටින බවක් මෙන් දැනුණා. පසුව සක්මන් කරන්නට ගියත් සක්මන කෙරෙනවා විනා කරන්න උවමනාව නොවිය. පාවී යන ගතියක් වගේ ඉදිරියට ඇදගෙන යනවා වගේ දැනුණා. පසු පර්යංකයකදී පරයන්කේදීද එම සැහැල්ලු ගතිය තරමක් වෙලා තිබුණි. පැයක සුවදායක බව මෙසේ නම් දවසක සුවදායකව ගෙවන බුදු පසේ බුදු ආර්යයන් වහන්සේලාට කිනම් සුවයක් දැයි පසුව මට හිතුණා. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් අහලා නැහැ. ඇත්තටම මේ තමන්ගේ අත්දැකීම් විස්තර කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් භාවනාව හරහා කෙලෙස් සංසිඳුනහම අර කෙලෙස් වලින් තමයි අපේ හිත නිතරම දවන්නේ. කෙලෙස් වලින් තමයි දැවිලි, තැවිලි ඔක්කොම ඇති කරන්නේ. ඉතින් මේ දැවිලි, තැවිලි හිත කුප්පන ගති, හිත වෙනස් කරන ගති, හිත මේ කලම්බන ගති මේ ඔක්කොම ටිකම ඉතින් මේ කෙලෙස් හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් භාවනාව හරහා අවබෝධය තුලින් ඉතින් ක්‍රමානුකූලව මේ කෙලෙස් සංසිඳීමක් සිද්ධ වෙනවා. ඉතින් තව තව ඉතින් අපි ඒ කියන්නේ මෙතන හැබැයි මෙතනින් අදහස් කරන්නේ මේ සියල්ල සම්පූර්ණ වෙලා කියලා. මේ ඉතින් తాවකාලික ඔය සමාධි බලයක් අහරමේ හරහා තමයි දැන් මෙතන මේ යටපත් වෙලා තියෙන්නේ. ඉතින් තව ඔහොම කරගෙන යනකොට ඉතින් තව තව තමන්ට කෙලෙස් වල ස්වභාවයන් වටහාගෙන දැන් මේ අවස්ථාවේදී නිකන් දැන් දැන් මේ භාවනා කරන පරයන්ක වෙලාවේදී හරියට අපි හොඳට තෙදවත් වෙලා හොඳට ආයුධ සන්නද්ධව ඉන්නා වගේ අවස්ථාවක්. එතකොට කෙලස් සෑහෙන්න ඉතින් මුළු ගැන්වෙනවා. කෙලස් එළියට එන්නේ නැති තරම්. හැබැයි ඉතින් අපි වෙන වෙන වැඩවල යෙදෙද්දි සමහරලාවට ඔන්න අර අපි අර තරම් සූදානම් ශරීරයකින් නොඉන්න නිසා හැබැයි ඔන්න එතකොට කෙලස් එළියට එළියට එනවා. ඒ නිසා දැන් Tamanට මේ කරගෙන යන කටයුත්තට මේක නිකන් එක්තරා අන්දමකින් නිකන් බැටරියක් charge කරනවා වගේ මේක එක්තරා අන්දමකින් බොහොම Tamanගේ හිතට සුවදායක බවක් මේ කරගෙන යන කාර්යයට යම් පමණක ශක්තියක් දෙන ක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරන්න. හැබැයි මේකටත් ඇලෙන්න යන්න එපා. මොකද මේ ඕක දැන් භවනාවෙන් එළියට ආවට පස්සේ එහෙම නැත්නම් අපි වෙනත් කටයුතු වලදී නැවතත් අර හිතේ කැළඹීම් ඇති වෙන්න පුළුවන්. හිතේ සසලවීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා හරහා තේරුම් ගන්න තියෙන්නේ තාමත් අපිට මේ කෙලෙස් වලින් නිදහස් වෙලා නැහැ. ඉතින් තව වැඩ තියෙනවා කියන එක තේරුම් අරගෙන මේ කටයුතු මේකටත් ඇලෙන්නෙත් නැතුව මධ්‍යස්තව යන්න තමයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මගේ සිත සිතිවිලි කරා නිතර ගමන් කරන නිසා මම පාදයේ ඔසවන විට බරක් දැනෙයි කියා මෙනෙහි කළෙමි. පාදයේ ඉදිරියට ගෙන යන විට මෙය වායෝ ධාතුව මගින් ඉදිරියට ගෙන යයි කියා මෙනෙහි කළෙමි. පාදයේ පොළවේ තබන විට පොළවත් පාදයක් දෙකම මහා භූත වලින් සෑදී ඇත. පටවි පටවි දෙකක් එකට ගැටෙන විට තද ගතියක් දැනෙයි යනාදී වශයෙන් මෙනෙහි කරමින් ගමන් කරමි. මෙම ක්‍රම નિවැරදිද? වැරැද්දක් ඇතනම් කරුණාවෙන් එය පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හ්ම්. කියන්නේ මුලදී කමක් නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් අර හිත පිට යන එක වළක්ව ගන්න. විතර්කයක් එහෙම නැත්නම් මානසිකාරයක් යොදාගත්තට කමක් නැහැ. හැබැයි ඔය මානසිකාරය අර තමන්ගේ හිතේ සතිය ටිකක් දියුණු වෙනකොට මානසිකාරය අතහරින්න වෙනවා. මානසිකාරය අතහැරියේ නැත්නම් ඒ මානසිකාරය ගෙනියන දුර තමයි ගෙනියන දුරෙන් අපි නතර වෙනවා. ඉතින් ඊට එහාට අපිට ය아가න්න විදිහක් නැහැ. මොකද මේ මානසිකාරය කියන්නේ නිකන් හිතන්න උදාහරණයක් විදිහට දැන් අපිට තියෙනවා මේ බොහොම සියුම් අම්තුමු මොකද්ද කියන්නේ? බොහොම සියුම් ලී උපකරණයක් හදාගන්න තියෙනවා කියලා හිතන්න. දැන් ඒ ලී උපකරණය හදන්න හැබැයි ඉතින් අපිට තියෙන්නේ දැනට මේ හොඳට يعني හොඳ දි รา ගිය ගහක් තියෙන්නේ. ඉතින් එකපාරට ඒ ලී උපකරණය හදන්න බැරි හින්දා ඉතින් මේ ගහ කපා ගන්න අපි ඔන්න පොරවක් පාවිච්චි කරනවා. එතකොට පොරවේ ආරේ ඉවරුනාට පස්සේ පොරව පැත්තකින් තියලා ඊළඟට ඊට වඩා සියුම් උපකරණයක් ගන්න ඕනේ. කීයතක් අරගෙන ඊළඟට ඒක ඉරා ගන්න ඕනේ. ඊළඟට ඒකත් ඉවරුනාට පස්සේ ඔන්න තව මොනවා හරි උපකරණ අරගෙන තව ඊට වඩා සියුම් මට්ටමකට ගන්න ඕනේ. ඉතින් මේ වගේ මේ ඒ ඒ තැන ඒ ඒ අවස්ථාවෝචිතව ප්‍රායෝගිකව තමයි ඒ ඒ අදාළ උපකරණය පාවිච්චි කරන්නේ. දැන් ඒ වගේම තමයි දැන් අපිට බොහොම සියුම් මට්ටමට ආවට පස්සේ එතෙන්දී අපිට අර පොරව පාවිච්චි කරන්න බෑ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් දැන් මේ මානසිකාරය තියෙනවා. අර හිතේ බොහොම සිතුවිලි බහුල අවස්ථාවේදී හිත පිට යනකොට සතිය පවත්වන්න බැරි වුනහම අන්න අපි මානසිකාරය පාවිච්චි කළා මේ පොඩ්ඩක් කොහොම හරි දැන් මේක ආණ්ඩු මට්ටු කරගන්නවා. ඊළඟට මානසිකාරයේ කාර්ය අවසන්ද කියලා අපි මානසිකාරයේ පොඩ්ඩක් නවත්තලා බලන්න ඕනේ. එතකොට මානසිකාරයෙන් තොරව අපේ හිත දැන් අපේ වැඩේ කරගෙන යනවද කියලා බලන්න ඕනේ. මොකද අපේ හිතට නිදහසක් දුන්න නැත්නම් විතර්ක සංසිඳීමක් උනේ නැත්නම් භාවනාව ඉදිරියට යන්නේ නැහැ. ඒ බව තේරුම් අරගෙන මේ මුලදී ඔය ක්‍රම පාවිච්චි කළා ක්‍රම සහවිදි පාවිච්චි කළා හිත ගන්න හිත මෙල්ල කරගන්න සතිය දියුණු කරගන්න දියුණු වුණාට පස්සේ ඕක නතර කළාත් බලන්න සම්පූර්ණයෙන් නතර කළා නිකන් මධ්‍යස්තව මේ සිද්ධ වෙන දේ බොහොම නිරීක්ෂණය කිරීම පමණකින් කරගෙන යන්න පුළුවන්ද කියලා තමන්ම පරීක්ෂණ කළා බලන්න වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි කාලයක් භාවනාව පුරුදු කර ඇති බැවින් දැනට වැටහෙන්නේ ධාතු මනසිකාරයයි. ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි ධාතු මනසකාරයේ හට ගැනීම සහ නිරුද්ධ වීම ගැන මෙනෙහි කළෙමි. ධාතු ස්වභාවයන් හටගන්නවා සමගම නිරුද්ධ වන බව අවබෝධ විය. මෙසේ හටගන්නා දේ විපරිණාමයට පත්වීම අනිච්චතාවය බවත් එය මගේ වසඟේ නොමැති බැවින් බැවින්ද මගේ පාලනයෙන් තොරව සිදුවන දෙයක් බැවින්ද අනාත්ම බවත් අවබෝධ කරගතිමි. මෙසේ මෙනෙහි කරමින් සිටින විට කයේ කයේ කිසිදු චලනයක් දැනීමක් නොමැති විය. කයක් තිබෙන බව පමණක් දැනුනි. ඒ සමගම සිතුවිලි වැඩිපුර ගලා එන්නට විය. සිතවිලි නැතිවෙනවත් සමගම එය මෙනෙහි සිතිවිලි ඇතිවෙනවා සමගම එය මෙනෙහි කළෙමි. මෙසේ පැය එකහමාරක් පමණ පර්යංකේ ගත කළෙමි. තව දුරටත් භාවනාව කිසිදු අපහසුතාවකින් තොරව කරගෙන යාමට හැකි වුවද භාවනා නිකාන්තිය ඇතිවේයයි සලකා භාවනාවෙන් නැගිට්ටෙමි. භාවනාව දියුණුව සඳහා කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දිගාසිරි පතමි. හොඳයි දැන් ඇත්තටම දැන් පුරුදු යෝගියෙක් කියලා ඉතින් දැන් සඳහන් කරලා තියෙනවා. Tamanට ඉතින් වැටහිලා ආනාපාන සතිය හරහා ගිහිල්ලා ඒවා සියල්ල සංසිඳිලා මේ මුළු ගමනම යන්න ඕනේ. එහෙම ගියාට පස්සේ ඔන්න අපි මේ තැන්වල සිද්ධ වෙන කම්පන චංචල ස්වභාවයන් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. එහෙම නැත්නම් ආනාපාන සතියේම සිද්ධ වෙන ඒවා නිරීක්ෂණය කරමින් ඉන්නවා. දැන් ඔන්න ඒක නිරීක්ෂණය කරද්දී දැන් Tamanට වැටහිලා තියෙනවා. එතකොට දැන් අපි දමු යම් තැනක කම්පන චංචල ස්වභාවයක් ඇති වුණා නම් ඒක මේ වායෝ ධාතුව කියලා වැටහිලා තියෙනවා. හැබැයි ඕවා අර කලිනුත් මතක් කළා වගේ ඒ වෙලාවේදී අපි මේ නිරීක්ෂණය කරන වෙලාවේදී ඕවා වැඩි හාර අවසන් යන්න එපා. විතර්ක කරන්න යන්න එපා මේක පටවිද මේක තේජෝද යන්න ඒවා එහෙම මේ අනවශ්‍ය විදිහට විතර්ක මතු කරගන්න යන්න එපා. ඒක පළවෙනි කාරණය. අපිට තියෙන්නේ මේක මොකක් වුණත් කමන්නේ මේවා මොන වගේද හැසිරෙන්නේ. මේවට නම් දෙන්න අවශ්‍ය නැහැ. නම් වෙනුවට මේ මොන වුණත් කමන්නේ මේ දැනෙන දේ මොන විදිහටද හැසිරෙන්නේ. දැන් මේක බොහොම සුළුවට හට ගන්නවා, මේ කියන්නේ පටන් ගන්නවා, ඊළඟට වෙනස් වෙමින් යනවා, ඔන්න ඊළඟට දුර වෙලා යනවා. නැත්නම් ෂය වෙලා යනවා, වැය වෙලා යනවා. ඒ ස්වභාවය නැවත නැවත දකිමින් සෑහෙන කාලයක් ඉතින් ගත කරන්න වෙනවා. ඒ හරහා තමයි ඉතින් අපිට යම් නුවණක් දිනු කරගන්න තියෙන්නේ. දැන් මේ කියන විදිහට ඒ නුවණ ටික ටික දැන් Tamanට තේරලා තියෙනවා. දැන් Tamanටම වැටහෙනවා මේක මේ Tamanගේ පාලනේ තියාගන්න බෑ. ඒවට උමනා විදිහට හැසිරෙන්නේ. ඒ වගේම මේවා හටගත්තට පවත්වන්නත් බෑ. සුඛ වේදනාවක්, සැප වේදනාවක් කියලා හිතු හිතුම්. දැන් ඒ වගේ දෙයක් වුණත් අපි කොයිතරම් කැමති වුණත් ඒක දිගට පවත්වන්න බෑ. එයා එයාගේ කාලය ආවට පස්සේ එයා නැති වෙලා යනවා. කාලය අවසන් වුණාට පස්සේ එයා එයාම නතර ඉවරලා යනවා. ඉතින් මේ தත්ත්වේ නැවත නැවත තේරෙන්න තේරෙන්න එතකොට අපේ මේ නුවණ දියුණු වෙනවා. ඉතින් ඒක තමයි දැන් මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක ඒ නුවණ දියුණු වීම අර નિરાයාසයෙන් ඔය සිතුවිලි ටිකක් එනවනම් මේක මෙහෙම නේද කියලා නිකන් අර වැඩේ කරගෙන යද්දී નિરાයාසයෙන් සිතුවිලි ටිකක් ආවනම් ඒකේ ගැටලුවක් නැහැ. ඒක නවත්තන්න අවශ්‍ය නැහැ. නමුත් මේ බලෙන් හිතන්න යන්න එපා. ඊළඟට දැන් ඔය හොඳට ඔක්කොම ටික සංසුඳුනට පස්සේ හුඟක් සිතුවිලි ආව කියලා කියනවා. ඒ එන සිතුවිලි එකක් එකක්වත් අපි මම මගේ කරගන්න නැතුව එහෙම්ම අපිට අතහැරලා දාන්න පුළුවන් නම් අන්න අපිට තව තව තව තව සමනය වෙනවා. මොකද දැන් සියල්ල දැන් සංසිඳුණාට පස්සේ තමයි ඔය නිකන් මණ්ඩි වගේ තැම්පත් වෙලා තියෙන තව අනවශ්‍ය සිතුවිලි ධාරාවන් එන්න ගන්නේ. සිතුවිලි කියන්නේ අපේ තැම්පත් වෙලා තියෙන නිකන් සංස්කාරවල. එහෙම නැත්නම් ඊටත් යට තියෙන ආසව අනුසය ධර්මයන්ගේ ස්වභාවය. ආසව අනුසය ධර්මයන් නිකන් සක්‍රිය වෙන්නේ ඔය සිතුවිලි වශයෙන්. සංස්කාර වශයෙන්. ඉතින් ඕවා ටිකත් ඔන්න එළියට එනකොට ඒවත් එහෙම්ම අත්හැරලා දැමීම තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික එහෙම කරගෙන යන්න පුළුවන් නම් එනේ ඒවා ටික ඒ විදිහට අත්හැරගෙන යන්න පුළුවන් නම් මොකකටවත් ඇලීමක් නැත්තම් ඔය දේ කරගෙන ගියාට තමක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ සඳහන් වෙනවා භවනා නිකාන්තියක් ගැන. ඉතින් අර Tamanට වැටහීමක් හොඳට එන අවස්ථාවේදී එහෙම ඉතින් මම මේකට ඇලෙයි කියලා ඉතින් ඇලෙන දෙයක් ඇත්තට මෙතන නැත්තම් බය වෙන දෙයක්වත් නැහැ. හොඳට භවනා කරන වෙලාවට එහෙම යන්න දෙන්න. මේක මේ නැගිටින්න අවශ්‍ය නැහැ. ඉතින් Taman දැන් නුවණ දිනු කරගනිමින් යන්නේ ඔය නිකාන්තය සාමාන්‍යයෙන් විස්තර කරද්දි කියන්නේ විපස්සනා උපක්ලේශ පැත්තෙන් විස්තර කරද්දි කියන්නේ දැන් ඔය ආලෝක පැතිවලට නිකන් කයට දැනෙන පස්සද්ධියට බොහොම ප්‍රසන්න ස්වභාවයට අන්න ඒ වගේ දේවල් තමයි නිකාන්ති කියන ඒවට තමයි අපි සමාලාවට ඇලෙන්න පුළුවන්. ඉතින් ඒ தත්වයන් තේරුම් අරගෙන දැන් Tamanට මේ කෙරෙන කාර්ය බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරගෙන යන එක දිගට කරගෙන යන්න පුළුවන් නම් කරගෙන ගියාට වරදක් නැහැ. සා පොඩ්ඩක් තේරුම් ගන්න Taman නිකන් අනවශ්‍ය විදිහට මේකට ඇලිලා ඉන්නවද නැත්නම් භාවනාව දැන් හොඳට කිරීගෙන යනවා ද කියලා පොඩ්ඩක් නැවත පරීක්ෂා කරලා බලන්න. හොඳට කෙරීගෙන යනවා නම් බාධා කරන්න උවමනාවක් නැහැ. හොඳයි. මොන හරි තව ඒ සම්බන්ධයෙන් තව වැඩි විස්තර වුණා නම් කරුණාකර අහන්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය කිරීමට පටන් ගැනීමේදී මුලින්ම මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව වැඩිම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුද නැතිද යන බව ඔබ වහන්සේගෙන් කරුණාවෙන් දැන ගැනීමට අවශ්‍යයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කියන්න තියෙන්නේ අත්‍යවශ්‍ය නැහැ කියන එක. ඒකයි අපි සාමාන්‍යයෙන් නිස්සරණවන්නේදී ඒ තරම් සතර කමටහන් වලට අවධානය යොමු කරන්නෙමත් නැති තරම් මොකද ඉතින් අපිට දැන් විශේෂයෙන්ම දැන් අපි භාවනා වැඩමුළුවක යෙදিলা ගත කරනකොට අපේ හිත සාමාන්‍යයෙන් ඉතින් සංසිඳිච්ච ස්වභාවයක් තියෙනවා. gederedi භාවනා කරනවට වඩා. ඉතින් මේ අවස්ථාවේදී අපිට කෙලින්ම ආනාපාන සතියට එළඹෙන්න පුළුවන් නම් එතකොට ඒකට ඍජුව ගියාට කමක් නැහැ. හැබැයි Taman නිකන් පුරුදු වෙලා තියෙනවා නම් පොඩ්ඩක් බොහොම සුළුවෙන් විනාඩියක් දෙකක් මෛත්‍රී වඩන්න, බුදුගුණ විනාඩියක් දෙකක් වඩන්න. ඒක වරදකුත් නැහැ. හැබැයි Taman හුඟාක් වෙලා හතර කමටහන් ඔස්සේම කර කර ඉන්නවා නම් එතකොට ඉතින් අර තමන්ගේ කාලය ප්‍රධාන කර්මස්ථානෙට නෙමෙයි වැඩියෙන් යෙදවිලා තියෙන්නේ. ඒක තමයි Taman තේරුම් ගන්න ඕනේ. දැන් හැබැයි තමන් සමහර ලාවට දැන් අපේ හිත බොහොම යම් යම් ප්‍රශ්න නිසා කැළඹිලා තියෙනවා සමහර ද්වේෂය ඇවිස්සීලා නොරුස්නා ගතිය ඇවිස්සීලා අන්න ඒ වගේ වෙලාවක අපි ඍජුවම ආනාපාන සතිය වඩන්න ගියොත් එතෙන්දී ආනාපාන සතිය කියන්නේ එතෙන්ට ගැළපෙන කර්මස්ථානයක් නෙවෙයි. ඒ වෙලාවට අපිට ටිකක් මෛත්‍රී භාවනාව වගේ දෙයක් කළා එහෙම නැත්නම් සක්මන් භාවනාව ටිකක් කළා හිත ටිකක් අර කැළඹිච්ච ස්වභාවය සමනලයටපත් කරන්න ඕනේ. ඊළඟට ද්වේෂ සහගත තත්වයෙන් පොඩ්ඩක් හිත මුදව ගන්න ඕනේ. ඒකට ඉතින් මෛත්‍රී භාවනාව පොඩ්ඩක් කරන්න වටිනවා. ඊළඟට දැන් හිත නිකන් පසුබාලා තියෙනවා නම් කිසිම කිසිම සතුටක් හිතේ නැත්නම් කරන්න හරි භාවනාවක් කරන්න හරි කම්මැලි නම් අන්න ඒ වගේ වෙලාවට පොඩ්ඩක් බුද්ධානුස්සතිය වගේ කළා පොඩ්ඩක් නැවතත් හිතට පණක් අරගෙන හිතේ සතුටක් ඇති කරගෙන ඊළඟට ආනාපාන සතියට ගියාට වරදක් නැහැ. ඉතින් ඔය සියලු කාරණා ඉෂ්ට වෙලා තියෙනවා නම් ඒ කියන්නේ හිතට හොඳට ප්‍රසන්න බවක් තියෙනවා, භවනා කරන්න උවමනාව තියෙනවා, කිසිම ද්වේෂයක්, රාගයක් එහෙම මුකුත් ඒවැයේ ප්‍රශ්න මතුවලා නැහැ. හිත බොහොම සංසිඳලා තියෙනවා. එහෙමනම් ඉතින් අරවට කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ආනාපාන සතියට යන්න පුළුවන්. ඒ නිසා ප්‍රායෝගිකව තමයි ඉතින් මේ මේ ආයුධ ටික පාවිච්චි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ සක්මන කෙරෙහි සිත යොමු කරමින් විනාඩි 15ක් පමණ සක්මන් කර පර්යංකයට ගියෙමි. කයේ ඍජු බවත් සම්මිතක බවත් දකිමින් කයේ ඉර යවුවට සිත යොමු කළේය. වායු ධාරාව ඉහළ පහළ යන බව මොහොතකට දැනි දැනීමෙන් පසු නිසල ස්වභාවය තුල සතිය පැවතිනි. මෙලෙස පැය එකහමාරක් පමණ හිස් ස්වභාවය තුල සිටිය. මෙය එය සුඛයකි. මధుරයකු ඉදින ස්වභාවය දැනිනි. කන් තුල වැగిරෙන ගතියක් දැනිනි. ෂණික හිරිවැටීමක් කරන්ට් එකක් දුවන ගතියක් දැනිනි. තීව්‍ර නිහඬ හිස් බව කේන්ද්‍ර කරගෙන මේ මෙම දැනීම් ඇතිවේ. තවද මෙම කාලය තුලදී තෙවරක් දීර්ඝ ආස්වාසයේ සිදුවිය. තද ගති උණුසුම් සිසිල් බවද දැනිනි. ඒ කිසි ඒ කිසිවකට ප්‍රතික්‍රියා නොකර හිස් බව තුලින් මේ සංවේදනා හඳුනා ගතිමි. සමහර පර්යංකයන් හීදී ඉරියව්වේ සිත තබා සිටින විට කිසිම ආස්වාස ප්‍රාස්වාසයක් නොදැනී සිතවිලි සුවල්පයක් තුලින් මෙම හිස් නිහඬ බවට සිත පියවරෙන් පියවර යන බවද දැනී ඇත. තවත් සමහර අවස්ථාවලදී සම්පූර්ණ ශරීරය තද කරන බවද එවිට පටවි ධාතුව ලෙසද දැනගතිමි. පඨවි ආපෝ තේජෝ ගති ද අන් සංවේදනා සියල්ල මේ නිසල ශූන්‍ය වටා ඇති වී නැති වී යයි. පසුගිය කාලය තුලදී බොහෝ පරයන්කයන් මෙලෙස විය. මෙම తත්වය තුල සිටින කාලය වෙනස් විය. මාහට බොහෝ කාලයක් මේ නිහඬ හිස් බව තුල සිටි බව දැනුණත් ඇස්සර වේලාව බැලුවිට එය පැය භාගයක් විනාඩි 40ක් බව දැන ගැනිනි. තවද සමහර පරයන්කන්හිදී මෙම නිහඬ නිසල භාවය තුල සිටින අතරතුර ෂණිකව හිස පහතට කඩා වැටීම වැටීමෙන් නැත්තම් තිගැස්සීමක් ඇති වී නැවත හිස් භාවය තුලටම පැමිණේ. සමහර අවස්ථාවන්හි අවට සිදුවන කිසිවක් නොදැනී පවතී. තවත් සමහර අවස්ථාවන්හිදී ඇතිවන ඈතින් ඇතිවන ශබ්ද කන ළඟින්ම ඇතිවෙනවා මෙන් දැනේ. මෙහි නිහඬ හිස්භාවය තීව්‍ර වෙමින් යන බවක්ද හැඟේ. ඔබ වහන්සේගෙන් උපදේශක් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් අර පැය එකමාරක් තිස්සේ මුලින් සඳහන් වෙනවා මේ තියා වගේ කියනවා. එතකොට ඒ වෙලාවට කොහොමද සිතුවිලි එහෙම කොහොමද දන්නේ නේද මේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ. ඔව්. ඒ වෙලාව තුලට දැන් අද දැනෙච්ච දේ නම් වෙලාවේ නම් මට සිතවිලි තිබ්බේ නැහැ. නිකම්ම හිස් බව තුල හිටියේ. ඒ කියන්නේ සිතවිලි සිතවිලි වලින් තොරව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරි. මීට කලින් නම් නිකන් අර වටෙන් සිතවිලි තියනවා තියනවා වගේ දැනিলা තියෙනවා. ඒ සමහරක් වෙලාවට එහෙම වෙනවා. ඒ වුණාට ඒවට කිසිම ලීමක් මොනවත් නැහැ. නිකන් ඉන්න එක තමයි කරන්නේ අර හිස් බව තුල. හරි. දැන් ඊළඟට වෙන අපි තුමු වෙන සාමාන්‍ය එදිනදා කටයුතු කරනකොට දැන් ඔය තියෙන හිතුවිලි වලින් තොර බවට හිත ගෙනියන්න පුළුවන්ද ටක් ගාලා? පුළුවන් ස්වාමීන් වහන්සේ මම එහෙම බලනවා මම මගේ අභ්‍යන්තර මේ හිස් හිස් බව තියෙනවද කියලා මම බලනවා. නිතරම සමහරක් වෙලා ඔව් සමහරක් වෙලාවට මට සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ඇති වුණාමත් ඒ ප්‍රශ්න කරන අතරදී මම බලනවා මේ නිහඬභාවයේ හිස් බව තියෙනව නේද කියන එක. ඒක මට එතෙන් ටක් ගාලා යන්න පුළුවන්. යන්න පුළුවන්. හොඳයි. ඒ ඒ ඒ කියන්නේ දැන් තමන්ට උමනා නම් කියන්නේ පොඩ්ඩක් ඕනනම් වීරයත් යොදලා පුළුවන් තමන්ට අවශ්‍ය කරන කාලයක්, කාලපරතරයක්, කාලපරාසයක් මේ කියන්නේ සිතුවිලින් තොරව හිත පවත්වන්න පුළුවන්. ඔව් හිස් බව තුල ඉන්න පුළුවන්. ඒක තමයි. දැන් සිතුවිලි වලින් තොරව හිත පවත්වන්න පුළුවන්. එහෙම කිව්වොත් හරියද? ඔව්. පුළුවන් ටික වෙලාවකට. එතකොට කයේ දැනෙන දේවල් වලට එහෙම ඔය ඔය පසුබිමේ ඉන්නකොට හිත යනවද? යනවා. ඒ කියන්නේ මට දැනෙනවා. මට දැනෙනවා ඒ අවස්ථාවේදී මගේ මේ සංවේදී භාවය වැඩි කියලා හිතෙනවා. මధుරෙක් හරි මොකක් හරි ඒ වගේ දේවල් හොඳට දැනෙනවා. ඒ වගේම සමහරක් වෙලාවලට දැනලා තියෙනවා දැන් කටට කෙල එනවනේ අපිට ඒක සාමාන්‍ය රසක් නැහැනේ. සමහරක් වෙලාවට ඒක තිත්ත රස වගේ දැනෙනවා. ඒකට ඇඹුල් රස වගේ දැනෙලා තියෙනවා. ඒ වගේම මට සමහරක් වලට සුවඳවල් නැති සුවඳවල් වගේ එහෙමත් දැනෙනවා. මට හිතෙනවා මේ අවස්ථාවේදී මේ සංවේදීභාවය වැඩි වෙලා තියෙනවා කියලා ඒ ඉන්ද්‍රයන්ගේ. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී මේ දැන් වටපිට නිකන් බල බල වගේ දේ යන්නේ බොහොම එහෙම නැතුව සාමාන්‍යයෙන් යන විදිහටම අර මුල පටන් ගත්තා වගේම බොහොම අවධානයෙන් දෙන්නේ. කොහොම ඒ කියන්නේ පියවරෙන් පියවර අවධානය නෑ. එහෙම කරනවා මට ගොඩක් මේ සිතවිලි එහෙම ආවොත් නැත්තම් මම මම සක්මනේ යෙදෙන බව දැනගෙන තමයි සක්මනේ යන්නේ. හරි. එතකොට කොහෙද හිත තියෙන්නේ? අරමුණ වශයෙන් තියෙන්නේ මොකද්ද? පාදයේ ගැටෙන තැන. ඔව්. සමහරක් වෙලාවට එහෙමත් නෑ. අර හිස් බව තුලම තියෙනවා. හැබැයි හිස් බව තුලින් සිතවිලි එනවා. ඒ සිතවිලි ඔක්කොම මම යා ලොකු කරගත්ත සිතවිලි තමයි එන්නේ හැමතිස්සෙම. හරි. මේ ඒ විදිහට මම බලනවා ඒ කියන්නේ දැන් මට එන සිතිවිලි දිහා මම බලනවා මේක මමයා ලොකු කරගත්ත ඒ කියන්නේ කොහෙන් ආවත් අන්තිමට එතනට තමයි මේ සිතිවිලි ඔක්කොම කැරකිලා එන්නේ කියන එක. එතකොට ඒවට මොකද කරන්නේ? මම ඉතින් ඒ දවස් මම මට මට ඇත්තටම හිනත් වෙනවා. මගේ හිත ඇතුලේ මට hina යනවා ඉතින්. එහෙම දැනගත්තාම ඉතින් ඒක ඒක තමයි වැඩියෙන් මේනේ. දැන් මට රාගයක් ආවත් ද්වේෂයක් ආවත් මම ඒක දැනගෙන මට ඒක ඒක එතනින් යන්න නවත්තන්න පුළුවන්. අතාරින්න පුළුවන්. අරක ටිකක් යනවා. මම ලොකු කරගන්න එක යනවා. එහෙම එකක් තියෙනවා. හොඳයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සෑහෙන ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පැත්තෙන් සෑහෙන ඒ කියන්නේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඔය හරියේදී ඉතින් කරන්න තියෙන්නේ ටිකක් චිත්තානුපස්සනා පැත්තෙන් තමයි හුඟක්ම යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් කායානුපස්සනා පැත්තෙන් කරන්න ඕන ටික සෑහෙන කෙරලා තියෙනවා. එතකොට දැන් අර කලිනුත් කිව්වා වගේ අපි දැන් මේ සාමාන්‍ය පරයන්ක භාවනාවේ ඉඳද්දී ඒ තරම් ඔය කෙලෙසුන්ගෙන් කරදර නැහැ. ඉතින් කෙලින්ම හිත නිදහස් වෙලා ඉන්නවා. හැබැයි කෙලෙස් වල කෙලෙස් يعني කෙලෙස් ජය ගැනීමක් එහෙම නැත්නම් කෙලෙස් කැපීමක් වෙන්නේත් නැහැ. සමහරක් වෙලාවල් වලට අර කෙලස් එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මම හැබැයි ඒකට යන්නේ නැහැ. එහෙම අතහැරලා දැම්මම ඔව් එහෙම අතහැරලා දැම්මම ගිහිල්ලා බලලත් තියෙන වෙලාවලුත් තියෙනවා. එහෙම කළා අතහැරලත් තියෙනවා. ඒක තමයි. දැන් ඒ එහෙම පරයන්කෙදී සුළු වශයෙන් එන්න පුළුවන් නිකන් හිත ටිකක් කැළඹුණු කාලයක ওই දේ කරා නම් පරයන්කෙදී එන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර පරයන්කේදී අපි තුමු දැන් මේ රීට්‍රීට් එකක් වගේ යන වෙලාවක ඉතින් සමහරවිට පරයන්කේ බොහොම නිදහස්වම යන කාලය වෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් සක්මන් භාවනාව ප්‍රයෝජනෙට ගන්න අර වගේ දැන් සක්මන් භාවනාව කියන්නේ ටිකක් කියන්නේ වටපිට බලමින් එහෙම වටපිට බලමිනුත් යන්න පොඩ්ඩක්. වටපිට බලනුත් නිකන් බලන්න නිකන් හිත ගිහිල්ලා අල්ල ගන්නවද කියව නැත්නම් ඒ වටපිට බලන ගමන් නිකන් අරමුණු නොගෙන ඉන්නවද හිත? බලලා තියෙනවද ඒකත්? වටපිට බලන ගමන් අරමුණු සමහරක් වෙලාවට නොගෙන ඉන්නවා හැබැයි සමහරක් වෙලාවට ගන්නවා සතෙක් දැක්කොත් මේ අහවලා කියලා මට එහෙම එහෙම පුළුවන් එහෙම පුළුවන් එතනින් එහාට යන්නේ නැහැ යන්නේ හරි ඔය මට්ටමින් දැන් තියෙන්නේ දැන් බොහොම විවේකීව ඉස්සරහට තව තව යන්න තියෙනවා. ඊළඟට අනිත් එක දැන් වෙන වෙන වැඩවල යෙදෙද්දි බලන්න කොහොමද දැන් හිත හැමතිස්සෙම දැන් නිකන් හිතත් එක්ක මේ කියන්නේ හිත ගැන අවධානයෙන් තියාගන්න ඕන. අනිත් වැඩවලත් යෙදෙනවා. හිත ගැන අවධානයුත් ඉන්න. දැන් අනිත් වැඩ ගැන අනිත් වැඩවල යෙදෙන අස්සේ කොහොමද දැන් ඔන්න රාගයක් එනවද? ඔන්න ද්වේෂයක් එනවද? නැත්නම් ඊර්ෂ්‍යාවක් එනවද? හිතේ ගැටීමක් නොරුස්නා ගතියක් එනවද? මේ ඔක්කොම නිකන් අර අනිත් වැඩ කටයුතු කරන ගමන් මේකේ මේකේ නිරීක්ෂණයක් යන්න ඕනේ. සමාන්තරව ගෙනියන්න ඕනේ. එතකොට අන්න එතන එතන තමයි මේ ඒව තේරුම් අරගෙන එහෙම එහෙම අතහැරලා දානක් තියෙනවා. අර මේ කියන්නේ අර කලින් කිව්වා වගේ දැන් සක්මන් පරයන්ක භාවනාව කියන්නේ අපි සන්නද්ධ වැඩි එකක් අරකින්. දැන් ඔතෙන්දි නිකන් අර හිතන්න දැන් ප්‍රස්තවාදීන් කලබලයකදී හොඳටම උන් දැන් උන් මැඩපවත්තලා තියෙන ලාවක දැන් අපි හොඳට මොකරි ආයුධ සන්නද්ධව මේ වාහනයක යද්දී හොඳට තුවක්කු ටික ඔක්කොම දාලා ඉතින් කවදාවත් එන්නේ නැහැ නේ එළියට. ඒ වගේ අවස්ථාවක් තමයි දැන් පරයන්ක භාවනාව කියන්නේ. දැන් අපි සාමාන්‍ය ඉදින්දා කටයුතු වල කියන්නේ ඊට වඩා ආත්පසින් වෙනස්. අපි ඒ තරම් සූදානම් නැහැ. අපි බොහොම නිකන් විවේකීව වෙන වෙන අරමුණු ඔස්සේ යමින් තමයි ඉන්නේ. අන්න එතෙන්දී අර කට්ටිය ලීටෙනවා. ඉතින් අන්න දැන් යන්නේ ගරිල්ලා සටනක් තමයි දැන් තියෙන්නේ. දැන් අර ඒතන එතන එනකොට අන්න එතනට ගහන්න වෙනවා. එහෙම ක්‍රමයක් දැන් අනුගමනය කරන්න වෙනවා. ඉතින් අනිත් එක දැන් පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් දැන් බොහොම අර ඉස්සර තරම් බොහොම දැඩි දැඩි වීරයක් යොදන්නේ නැතුව බොහොම විවේකීව බොහොම විවේකීව බොහොම නිකන් සතුටින් ප්‍රීති ස්වභාවයෙන් ඒක ඒක ඒ විදිහට කරගෙන යන්න. දැන් සක්මන් භාවනාවේ පොඩ්ඩක් නිකන් ඕනනම් එළිය එහෙමත් පොඩ්ඩක් නේ වටපිට එහෙම බල බල පවා යන්න නිකන් මේක ඉබේ යනවද අරමුණු ගන්නවද එහෙම නැත්නම් අරමුණු නොගෙන මේ Taman බොහොම මේ නිස්කලංක ස්වභාවයේ පවතිමින්ම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයගේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඕක ඉතින් අර බුදුහාමුදුරු එහෙම ඉතින් අර බොහොම ලස්සනට විස්තර කරනවා බොජ්ජංග වඩන ආකාරය විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේ මේ බොහොම විවේකීව දැන් මේ Tamanට හම්බෙලා තියෙනවා ස්වභාවයක් මෙතන කෙලෙස් නැහැ දැන් කෙලෙස් නැති බොහොම නිස්කලංක තැනක් දැන් Tamanට හම්බෙලා තියෙනවා. ඕක පාවිච්චි කරනවා දැන් අපි නිකන් දැන් ඕකට සාපේක්ෂව තමයි අපි දැන් තේරුම් ගන්න මේ කෙලෙස් බරිත ස්වභාවය. කෙලෙස් සහිත තැන තේරුම් ගන්න ඕන දැන් අපිට කෙලෙස් වලින් රහිත ස්වභාවයක් ස්ථාවරව හම්බෙලා තියෙනවා. يعني බොහොම හොඳට දැන් අපිට පදම් වෙච්ච තැනක් තියෙනවා. අන්න එතනට ගියත් ටක් ගාලා කෙලෙස් නැහැ. ඒකට සාපේක්ෂව ඔන්න දැන් අපිට හිත සමාලාට අරමුණු ගන්නවා දඟලනවා හරිය මේක දැන් තේරෙනවා දැන්. දැන් තමන් තමන් දන්න හැබැයි ඔන්න මට ඕන වෙලාවක මෙතෙන්ට යන්න පුළුවන් දැන්. හැබැයි මේකත් එක්ක චුට්ටක් ඉඳීමෙන් තමයි කෙලස් කැපෙන්නේ හැබැයි. මෙතන ඉඳීම නිකන් බංකරේට ගියා වගේ. ඉතින් මේකත් එක්ක මේක මේ කෙලස් දඟලනවා නම්මනම් කරනවා ඒකත් නිකන් බලාගෙන ඉන්නවා මේ දෙකට දැන් පොඩ්ඩක් සමහිත තියාගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි හොඳයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ක්‍රමෙන් ආස්වාස ප්‍රාස්වාස දැනීම නොදැනීම නොදැනී යාමත් සමග මගේ ශරීරයේ කිසිම තැනක කිසිම වේදනාවක් නොදැනී යයි. ඒ මොහොත වන විට මගේ ශරීරයේද මෙතන මෙතනම තිබේදයි නොතරේ නොතේරෙයි. කිසිම දැනීමක් නොදැනේ. සුවල්ප මොහොතකින් නැවතත් මම මෙතන සිටීමේ දැනෙන්න පටන් ගනී. ස්වාමින් වහන්සේ මෙය භාවනාවේ දියුණුවක්ද? එසේනම් ඊළඟ පියවර කෙසේදයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද දන්නේ මේ ප්‍රශ්නේ නේද? ඔව් පොඩ්ඩක් තව විස්තර කරනවද මේ ඒ කියන්නේ දැන් ඕක බොහොම ෂණ මාත්‍ර වශයෙන් දත්දකින්නේ නැත්නම් බොහොම කාලයක් විනාඩි 5ක් 10ක් අත්දකින්න පුළුවන්ද පොඩ්ඩක් මයික් එක දෙන්න දෙන්න. ස්වාමීන් වහන්සේ මේ මුලින් ඕක අත්දකින්නකොට නම් පොඩි වෙලාවයි තිබුණේ. ඊට පස්සේ ටික ටික මේ විනාඩි 5ක් විනාඩි 10ක් වගේ වෙනවා. පොඩ්ඩක් ඒ කියන්නේ කය මුකුත් දැනෙන්නේ නැහැ, වේදනාවන් මුකුත් දැනෙන්නේ නැහැ, සිතුවිලිත් නැහැ. සිතුවිලිත් නැහැ. හොඳයි. හැබැයි ඒක ඒ ඉන්න ඒක පහුවෙච්ච ගමන් ආයි සිතුවිලි වලට යනවා. ඔව්. සිතුවිල්ලට ගියහම මොකද කරන්නේ? සිතුවිල්ල ගියාම අර වෙනද වගේ මේ සිතුවිල්ල වලට යන්න ආරිනවා. අන්න ඒ කියන්නේ සිතුවිලි වල දැන් තමන් තමන් ඒකට අහු වෙන්නේ නැහනේ දැන් නේද? නෑ මම දැනගන්නවා සිතුවිල්ලක් ආවා. ඔව්. ඒක එහෙම අතහැරලා දානවා. එහෙම අතහැරලා දානවා අර්ථ පවත්වන්න දැන් උත්සාහවත් වෙනවා. උත්සාහ කරනවා. හරි. තව දිගට කරගෙන යන්න. තව ඒ කියන්නේ ওই தත්ත්වය තව ටිකක් පදම් වෙන්න ඕනේ. දැන් දැන් තමන්ට තේරිලා තියෙනවා දැන් ක්‍රමයක්. ඔය තව තව එන එන ඒවා අතර අතර දැන් දැන් විනාඩි 5යි නම් ඉන්න පුළුවන් දැන් බල ඊළඟ බලන්න නේද 10 කරන හැටි. ඊළඟ 20 ඔය විදිහට ටික ටික පතරව ගන්නයි තියෙන්නේ. එහෙමයි සර්. සක්මන් භාවනාවදීත් බලන්න. Tamanට ඔය මට්ටමකට ගන්න පුළුවන්ද? එහෙමයි සර්. ඒ කියන්නේ දැන් ක්‍රමයක් අහුවෙලා තිනවා දැන් ටික ටික යන්න ඕන තැනක් තේරලා තිනවා. තව ඒක බහුලීකృత කරන්න තමයි තියෙන්නේ. එහෙමයි සර්. තෙරුවන් සර්. තෙරුවන් සර්. ගරුතර ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පෙර දිනේ ඔබ වහන්සේ දේශනා කළ අයුරින් මම භාවනාව වඩන්නෙමි. දැන් ඉරියව්ව මෙලෙසයි කියා බලා බලා ටික වේලාවකින් නිමිත්ත වූ ආනාපානය බලමි. එය මට හඳුනාගත හැක. එහි සංසිඳීම දැනගත් නෙමි. ප්‍රාශ්වාසයේ පිටවීම වඩාත් ප්‍රකටය. එහි උණුසුමද තේරුම් ගන්නෙමි. නමුත් ආස්වාසයේ අවසානය වූ ප්‍රාස්වාසයේ පටන් ගැනීම තේරුම් ගැනීමට බැරිය. ඒ අතර ඔබ වහන්සේ වදාළ රූප සංඥා මතුවෙද්දී ඒවාට කිසිම සංවේදී බවක් නොදක්වමි. ඒ නිසාම ඒවා බොහෝ දුරට පාලනය කළ හැකිය. එසේ සිටින අතරතුර ශරීරය තුල ඇතිවන චංචල භාවයන් හඳුනා ගනිමි. ඒවා දෙස මනස තදින් යොමු කිරීමෙන් ඒවා බොහෝ දුරට නැතිවේ. මෙසේ මට පැයක කාලයක් නිින්ද නොමැතිව සිටිමි. ඒ අතරතුර නිින්ද පිළිබඳ සූදානම් වීම හඳුනා ගනිමි. මගේ සිතට නිතරම හිතෙන්නේ මෙතරම් රූප සංඥා මාහට ආවේ ඇයි කියාය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෑණියන්ගේද? <laughs> මේ ඔව් ඔව් හොඳයි. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් වෙලා තියෙන ඉතින් ඔක මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේ එනෙන් ටික ඔහොම අතල්ලා දාන්න තියෙන්නේ. ටිකක් අර මන්නේ හුඟක් ශ්‍රද්ධාවෙන්ද කටයුතු කරන්නේ. ශ්‍රද්ධාව ගබ්බරයි නේද? ඔව් සාමිනාස් දැන් මේ මේ කුලයේ බලලා හිටන් මම මේ මෑණියන්ට දැන් මේ කියුව ටිකක් වෙලා යනකොට මම මේකේ තියෙන අකුරු වල මේ ටික පොඩියට මේ ටික ලොකුවට පේන ගන්න. මොකද්ද මට ඇත්තෙන් නෑ ඒක තමයි. ශ්‍රද්ධාව හුඟක් බහුල වුණාම සමාධි ගතිය වැඩි වෙනවා. සමාධි පැත්ත හොඟක් තියෙනවා. ඉතින් හැබැයි ඒක තමාටම බාධාවක් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් සක්මන් භාවනාව ටිකක් බහුල දෙන්න. සතිය දියුණු කරගන්න. සතිය ඔතන ඔය ඉන්ද්‍රිය ධර්මයන්ගේ අසමබර බවක් තියෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් දැන් සද්ධාව හුඟක් උත්සන්න වුණොත් ඊළඟට ඒ හරහා අපිට يعني අනවශ්‍ය විදිහේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ අන්ධ භක්තියකට යන්න පුළුවන්. ඊළඟට වීරය වීරය හුඟක් වැඩි වුණොත් සත් මේ සමාධිය දියුණු වෙන්නේ නැහැ. සමාධිය හුඟක් සමාධිය ටිකක් වැඩි වුණොත් සමාලාවට ඒ හරහාම කෙලස් ටික කෙලස් ටික නිය යටපත් වෙනවා. හැබැයි යට ගිහිල්ලා තියෙන්නේ. දුරු වෙලා නැහැ. ඒ වගේ ඔය ඔය තියෙන පොඩි පොඩි නිකන් මොකක්ද ඒවට කියන්නේ මේ බොරු වලවල් ටිකක් තියෙනවා. ඒ නිසා දැන් Taman තේරුම් ගන්න දැන් Tamanට ටිකක් ශ්‍රද්ධා චරිතයක්. හැබැයි දැන් ප්‍රඥාවත් දියුණු කරගන්න ඕනේ. මේ ප්‍රඥා දියුණු කරන මාර්ගය තමයි තනිකර විපස්සනාව කියන්නේ. ශ්‍රද්ධා පැත්තෙන් ශ්‍රද්ධා පැත්තෙන් ගියොත් සමහරවිට සමත පැත්තෙන් ගිහිල්ලා ඕකෙන් Tamanට අනවශ්‍ය කරදරෙ එන්න පුළුවන්. ඒ නිසා දැන් රූප සංඥා හැරෙමේ එනකොට කෙලින්ම අතහරින්නයි තියෙන්නේ. හැමතිස්සෙම බලන්න මේ ඍජුව දැනෙන දෙයක් එක්කම ඉන්න. ඒ වුණේ ස්වාමීන් වහන්සේ දැන් මම කොහොම එහෙම දැඟල මේ මහන්සි වුණා මට රූප සංඥා එන එකේ නම් පොඩි මේ පාලනය කිරීමක් තියෙන අඩුවක් නෙමෙයි පාලනය කරනවා මම මේකට අගයක් වටිනාකමක් දෙන්නෙම නෑ අන්න හරි අගයක් වටිනාකමක් දෙන්නේ නෑ ඒක මට එන බාධකයක් විදියට මම දැන් දකින්නේ මේක මං හිතන විදියට මට සිද්ධ වුනේ මට හරි ගුරුහරුකම් නැතුව මම පොතපත බලලා මගේ දැනුමෙන් මං හුඟක් අල්ලර භාවනා කළාම මේ මම මං මේ එන සිතිවිලි මේම හරි කියලා හිතා. මේම හරි කියලා. ඒ කියන්නේ මේකේ ලොකු වටිනාකමක් තියෙනවා මේ වෙන්නේ නැති භාවනා කරන පාර කියලා හිතා. ඒක තමයි. කියන්නේ මේ කියලා මම හිතුවා දැන් ඇත්තටම කියනවනම් ටිකක් මුලදීම මම භාවනා කරන්න පටන් අරගෙන සිත පොඩ්ඩක් සමාහිත වෙනකොටම ඔව් මේ ඇත්තම මට කියන්නත් මේ කාටවත් නැති ප්‍රශ්න කියලා හිතන් හිතෙනවා. මේ දැන් අර වායු ධාතුව මම කවදාවත් දැක්මු නැති හරීම ලස්සන පාටවල් දෙකකින් මගේ ඉදිරි මගේ මුණ ඉස්සරහා මේ හරීම ලස්සන ලුමිනස් ග්‍රීන් එකක් එක්කලා තව ඩාක් පොඩි ලස්සන මම කවදාවත් ඒක මේ මේ ස්වභාවික ලෝකෙ දැකලා නැහැ වගේ ලස්සන පාටවල්. දම් පාටත් එහෙමයි ඒක හරිම ප්‍රියමනාප විදියට ඒක තමයි. වායු ධාරාව දැන් මෑනියෝ ආනාපාන සතියෙන් දයන්නේ. ආනාපාන සතිය යද්දී හිත කියන්නේ අවධානය තියන්ගෙන නිකන් නාස් නාස් කෙලවරේද මේ හරියට තියන් ඉන්නේ අමාරුයේ නාස් කෙලවර හොයන්න දැන් කොහෙද හිත පවත්න්නේ කොහෙද එතන තමයි මම අමාරුවෙන් කරන්නේ මට විතර වැඩි වැටහීමක් තියෙන්නේ මේ උදරේ එහෙනම් එතෙන්ට යන්න අනේ මට ස්වාමීන් වහන්සේ ඒකේ යන්න බයයි මෙච්චර කාලයක් අමාරුවෙන් කරගත්තදී ආයි මාරු කරන්න <laughs> හැබැයි අමාරුවෙන් ගිහිලා තින්නේ වැරදි පාරකට මට ඉතින් ඒ පොත එතකොට ආපහු හරවලා එන්න එනවනේ නේද? ඔව් හරි ප්‍රකටයි මේ අර මෙතන උදරේ පිම්බීම හැකියි. ඔව් මොකද උදරේ පිම්බීම හැකිලිම හරහා යනකොට ওই ප්‍රශ්න නැහැ. දැන් උදරේ පිම්බීම හැකිලිම හරහා කෙලිම විපස්සනාවට දාන්නේ. මෙතන ආනාපාන සතිය හරහා අපිට ඕන නම් සමත පැත්තට දාන්නත් පුළුවන් විපස්සනා පැත්තට දාන්නත් පුළුවන්. ඒ නිසා දැන් මෑනියෝ මෙතෙන් කියලා තියෙන සමත පැත්තෙන් සංඥා ඔස්සේ එතකොට නැව තවදුරටත් අර තමන්ට දැන් අකමැත්තක් තියෙනවා මේක අතහරින්න. හැබැයි ඕක දැන් ඔය හා සමාන ස්වરૂපයක් තමයි මේ පිම්බීම හැකිලිමදි කරන්න තියෙන්නේ. මට වැඩිම ලොකු තිගැස්ම තියෙන්නේ මේ පිම්බීම හැකිලිම බලද්දි මට ඒකේ තියෙන මේ අර කොටස් හොයාගන්න පුළුවන්ද කියලා ඒ තැන්වලට යන්න පුළුවන්. නෑ නෑ ගැටලුවක් නෑ. නෑ නෑ නෑ. කිසි ගැටලුවක් නෑ. ආනාපාන සතිය කරපු කෙනෙකුට කිසි අපහසුවකින් තොරව පිම්බීම හැකිලිමට යන්න පුළුවන්. ස්වාමින් වහන්සේ තරම්ම මේ රූප සංඥා එන්නේ කෙලස් වැඩි බලන්න. නෑ එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. දැන් අර මේ මෑණියෝ කිව්වර රස දැනීම ඒ එතෙන්දිත් අර ඔය රූප රූප ඒවම තමයි. රූප සංඥා කියන්නේ දැන් රූප සංඥා කියන්නේ අපිට පේන දේවල් විතරක් නෙමෙයි. ඒ කියන්නේ දැන් රූප සංඥා කිව්වම ඔතන මේ පුලුල් ක්ෂේත්‍රය අපිට කියන්නේ ශබ්ද ශබ්ද සංඥා එන්න පුළුවන්. අපිට මේ රූප කියන්නේ වර්ණ සංඥා එන්න පුළුවන්. ඊළඟට ගඳ ගඳ වශයෙන් සංඥා එන්න පුළුවන්. රස වගේන් සංඥා එන්න පුළුවන්. ඊළඟට කයට දැනෙන විවිධ සංඥා එන්නත් පුළුවන්. ඉතින් ඔක්කොම රූප සංඥා තමයි ඔක්කොම. එකක්වත් වැඩන්නේ දැන් මේ උඩ උඩ මේ මඩුවට ගියාම මම මේ තියෙන මේ වනාන්තරේ නෑ. ආහා ඔව්. ඉතින් ඒක තමයි. කෙලින්ම අතෙන්ට දානවා නම් ඒ කියන්නේ දැන් අපි ටිකක් හිත මුදව ගන්න ඕනේ. දැන් හිත කියන්නේ ඇබ්බැහි වෙලා තියෙන්නේ. දැන් අන්න එක. දැන් වටිනාකම නොදී කර්මස්ථානයත් මාරු කරා නම් හොඳයි. ඉතින් මේ මේක කර්මස්ථානේ මාරු කරන්න. කර්මස්ථානේ මාරු කළා මේ මොකද ඒකේ ඔය ප්‍රශ්නේ එන්නේ මොකද අපේ අවධානය තියෙන්නේ කෙලින්ම අපිට ඍජුව දැනෙන දෙයක් එක්ක ආනාපාන සතියේදී තමන් තේරුම් ගත්ත යම් ක්‍රම සහ විදි තියෙනවා නම් ඒවා එහෙම්මම පාවිච්චි කරන්න පුළුවන් පිම්බීම හැකිලිම සඳහා. එතෙන්දි කරන්න තියෙන්නේ ඔව්. ඔව් හරි. ඔව්. එතකොට දැන් මෑණියන්ට තියෙන්නේ දැන් අපි සාමාන්‍ය විදිහටම يعني වාඩි වෙලා දැන් පිම්බෙනකොට මුලින් ඕනනම් මානසිකාරයක් කරන්න පුළුවන් පිම්බෙනවා. ඊළඟට හැකිලෙනවට හැකිලෙනවා. දැන් Tamanට දැනෙන්නේ එතකොට මේ උදරේ දැන් හුස්ම ගන්නකොට පිම්බෙන බව දැනෙනවා, පිම්බෙනවා. හැකිලෙනවට හැකිලෙන බව දැනෙනවා, හැකිලෙනවා. එච්චරයි. ඕක ඕක පොඩ්ඩක් කරගෙන යන්න. හිත වැඩි කාලයක් නොගිහින් ඕකට ඕකේ හිත තැම්පත් වෙයි. එතකොට බලන්න ඔය පිම්බෙනවා, හැකිලෙනවා කියන මානසිකාරය අතහරින්න. අතහැරලත් කරගෙන යන්න. නිකන් බලාගෙන ඉන්න දැන්. බලාගෙන ඉන්න දැන් උදරය පිම්බෙනවා, උදරය හැකිලෙනවා. එතනම හිත පවත්තන්න දැන් මුලදී දැනෙන්නේ පිම්බෙද්දී ගොරෝසු හරිය. ගොරෝසු හරිය. හරි නේද? එතකොට හැකිලෙද්දිත් හැකිලෙන හැකිලීමේ ගොරෝසු හරිය තමයි තේරෙන්නේ. ඊළඟට බලන්න මේකේ මේ මේ මුළු මුළු සයිකල් එකම මුළු මුලින් ඉඳන් අග දක්වාම මුළු ක්‍රියාවලියම ඕකේ නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා බලන්න. මේ පිම්බීම දැන් පටන් ගන්නින්නේ දැන් අපි හුස්ම ඔන්න හුස්ම ගන්න පටන් ගන්නවා. ඒත් එක්ක පිම්බීමත් පටන් ගන්න බොහොම බොහොම මු르දු අවස්ථාවක ඒ මු르දු අවස්ථාව පවා අල්ලගන්න උත්සාහ ඒ මු르දු අවස්ථාව දැන් අපේ කයටනේ දැනෙන්නේ. ඕක තනි කර දැනීම හරහා තියෙන. කයේ ස්පර්ශය හරහාමයි තියෙන්නේ. කිසිසේත්ම රූප සංඥා වලට එන්නේ නැහැ එතකොට මේ මේ කයේ දැනීමත් එක්ක බලන්න මේ Tamanට දැනෙනවාද බොහොම සියුම් ඔන්න පිම්බීගෙන යනවා. එතකොට ඒත් එක්කම හිත තියාගෙන ඉන්න ගන්න. ඒත් එක ඕන් දැන් ගිහිල්ලා ඔන්න ගානට වෙනස් වීගෙන ගියා. ඔන්න හොද්දට පිම්බිලා ඔන්න නතර වුණා. අනේ ඊට පස්සේ ඔන්න ආයි හැකිලෙන් පටන් ගන්නවා. බොහොම නිකන් රිලැක්ස් වෙන්න ගන්නවා. බොහොම මෙතනින් පිට ගීමත් එක්ක පටලව ගන්නෑ. නෑ ඒ නහයට මේ පැත්තට අතවත් තියන්න එපා. <laughs> මෙහෙට එන්නවත් එපා මෙතනම හිත තියාගන්න. හොඳයි. ඔව්. එහෙම කළා බලන්න ඊළඟට අපි ඊළඟ දවසේ බලමු. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ලෙස ආනාපාන සති භාවනාව මා දැන් මෙතන යනුවෙන් ආරම්භ කර නාසිකාග්‍රේ සිහිය පිහිටුවා ගනිමින් නාසයට ඇතුල්වන වායු ධාරාව ආශ්වාසයේ ලෙසද නාසයෙන් පිටවන වායු ධාරාව ප්‍රාශ්වාසයේ ලෙසද මෙනෙහි කෙලෙමි ආශ්වාසයට වඩා ප්‍රාශ්වාස වාතයේ නාසිකාග්‍රේ ස්පර්ශයේද උණුසුමද ප්‍රකට දැනේ වරක දිග හුස්ම රැලිද වරක කෙටි හුස්ම රැලිද දැනී පසුව ආස්වාසයේද ප්‍රාස්වාසයේද දිග සමානව මෙන් දැනෙන අතර එහි රළු බවද අඩු වී සියුම් වන බව හඳුනා ගතිමි. ටික වේලාවක් එම සංවේදනයේම රැඳී සිටියෙමි. එක් ආස්වාස ප්‍රාස්වාස යුගලකට පසුව විරාමයක් ඇතිවන බවද හඳුනා ගතිමි. එහෙත් ආශ්වාසය අවසන් වනවා සමගම ප්‍රශ්වාසය වේගයෙන් ඇතිවන බව දැනේ. ප්‍රශ්වාසයේ ආරම්භක වේගය නිසා ආශ්වාසයේ අවසානය හඳුනාගත නොහැකිය. එබැවින් සබ්බකාය පටිසන්වේදී ටිකක් දාලා තියෙන අවස්ථාවේ ආශ්වාසයේ මුල මැද ප්‍රකට උවත් එහි අවසානයක් ප්‍රාශ්වාසයේ ආරම්භයත් පැහැදිලි ලෙස දැකිය නොහැකිය. ආස්වාසයත් ප්‍රාස්වාසයත් සෙමින් සිදුවේවායි සිත යොමු කරන විට මුලදී දැනමින් පැවතුණු හුස්ම රැල්ලේ සියුම් බව නැති වී යයි. කතරම් උත්සාහ කළද දිගටම සිදු වූයේ මෙයයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙහි වැරදි ඇති තැනක් වේ නම් පැහැදිලි කර ඉදිරියට යෑමට උපදෙස් මා වෙත අනුකම්පාවෙන් ලබා දෙන මෙන් নমස්කාර පූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේට මේ භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එසේම වේවා. එසේම වේවා. මේ කියන්න තියෙන ඉතින් කරගෙන යන්න. තාම ඉතින් يعني ආරම්භක අවස්ථාවේ ඉන්නේ. ඉතින් ඕක ටික ටික ඉතින් Tamanට දැන් බලෙන් අල්ලන්න යන්නත් එපා. දැන් මේ Tamanට උන ආනාපානේ අපිටම ආස්වාසේ මෙන්න මෙච්චරක් මට තේරෙනවා. ප්‍රස්වාසයේ මේ ටික තාම තේරෙන්නේ නැහෙනේ කියලා අර හිතේ කනස්සල්ලක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි තේරෙන්නේ නැත්නම් ඒත් ඒත් හොඳයි. තේරුණොත් ඒත් හොඳයි. ඒ විදිහට යන්න මේක මේ ඉල්ලගෙන මේ බලෙන් ඇති කරගන්න බෑ. ඕක බලන්න බලන්න බැලීම හරහාමයි මේ සතිය දියුණු වෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න අපි කනස්සල්ලක් ඇති කළා මේ කනස්සල්ල හරහා මේක කරාට මේක දියුණු වෙන්නේ නැහැ. ඒ කනස්සල්ල එකතකින් හොඳයි මේ තව ඉස්සරහට යන්න තියෙනවා කියන උද්‍යෝගය ඇති කරගන්න. හැබැයි ඒක භාවනාවට බාධාවක් කරගන්නේ නැතුව තව දිගට කරගෙන යන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න හතරක් තියෙන දිගටම කරන්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී ප්‍රථමයෙන් හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමා ක්‍රමෙන් ආනාපානයට වරහන් ඇතුලේ ආස්වාස ප්‍රාස්වාසයට යොමු වී එහි විස්තර බලමින් සිටියේදී ක්‍රමෙන් හුස්ම සංසිදී සුවදායක තත්වයකට පත්වෙමි. නමුත් සැරින් සැරේ ගැස්සෙන ගතියක් පැවතුණි. එම අවස්ථාවේදී පර්යංකෙන් නැගිටින තුරුම කිසිම වේදනාවක්ද නොවිය. එහෙම සිත සංසුන් වූ අවස්ථාවේදී වේදනාවකුත් නැතිනම් මා ගත යුතු අරමුණ කුමක් විය යුතුදයි භාවනාව ඉදිරියට යාම සඳහා කාරුණිකව පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. හොඳයි අරමුණක් ඕන් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අරමුණක් දෙන්න යන්න එපා. හිතට අරමුණක් නැත්තම් අරමුණක් නැතුව මේ කරගෙන යන්න. බයද දන්නේ කාටද කාගෙත් දන්නේ ප්‍රශ්නේ. මේ කියන්නේ අරමුණක් අවශ්‍ය නැහැ. මේ දැන් අපිට හිත ටික ටික පුරුදු වෙන්න ඕනේ මේ අරමුණු ලෝකයෙන් අත මිදලා අරමුණකින් තොරවත් හිත පවතින්න පුළුවන්. සතිය පවත්වන්න පුළුවන්. ඒ ඒක අරට වඩා බොහොම විචිත්‍රයි. ඒ නිසා මේ අරමුණක් හොයන්න යන්න එපා. හිත අරමුණකින් තොරව පවතිනවා නම් එයාට එහෙම ඉන්න දෙන්න. හරි. හරි. මේ වේදනාව දැනෙනවා නම් ඒ දිහා හොඳට බලන්න කියලා. දැන් වේදනාවක් නොදැනී කියලා තියෙනව නේද? ඒක තමයි. ඒ නොදැනී ගියාම ඊටට මුකුත් ඉල්ලන්න යන්න එපා. ඒ කියන්නේ ඊට පස්සේ තියෙන්නේ මුකුත්ම නැතුව බලන්න නිකන් අරමුණු වලින් තොරව හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. දැන් දැන් එහෙම පවත්වන්න පුළුවන් හැකියාවකුත් ඇවිල්ලා තියෙනවානේ. දැන් නමුත් ඉල්ලන අරමුණක්. අරමුණක් ඕනේ <laughs> බලන්න උත්සාහ කළා මේ අරමුණකින් තොරව මේ සතිය පවත්වන්න පුළුවන්. ඒක බොහොම විචිත්‍රයි. මේ අරමුණක් අවශ්‍ය නැහැ. ඒ වෙලාවට මේ හිතට නිදහසේ ඉන්න දෙන්න. ඒ දැන් හිතට ගාන්ට ඕන අරමුණු ඔස්සේ ඇවිල්ලා ආනාපාන සතිය ඔස්සේ ඇවිල්ලා වේදනත් ඔස්සේ ඇවිල්ලා ඒවත් ඔක්කොම සංසිඳෙනවා. එතකොට අරමුණකින් තොරව සිතුවිලිත් එන්නේත් නැත්තම් සිතුවිලි සිතුවිලි එනවා නම් ඒ ටික අතහැරලා දාන්න වෙනවා. හැබැයි හිත සම්පූර්ණයෙන් අරමුණකින් තොරව පවතිනවා නම් එහෙම පවතින්න තව අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ පටන් ගැනීමේදී ආනාපාන සතිය හුස්ම ගැනීම හා පිටකිරීම යන අවස්ථා දෙකේදීම විනාඩි 20කට වගේ පසුව සිත සංසුන් වේ. තවත් ටික වේලාවකදී කොන්දේ වේදනාවක් සියුම් ලෙස ඇතිවේ. එවිට සිත විසිරේ. ඉරියව් මාරු කිරීම සිදුවේ. එමගින් භාවනාව අතර මගදී නැවතේ. මෙය මගහැර ගැනීමට කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තව තව භවනා කිරීම කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මුලදී ඉරියව් මාරු කරන්න වෙනවා. අනිත් එක ඉරියව් මාරු කරද්දී තමන්ගේ භවනාව කැඩෙනවා. දැන් බලන්න උත්සාහ කළා මේ ඉරියව්ව වෙනසුත් කරනවා භවනාව කඩාගන්නෙත් නැහැ. ඉතින් තමන්ම පරීක්ෂා කරලා බලන්න කොහොමද මේ සතිය අපි තුමු ආනාපාන සතියෙම තියාගෙන හුස්ම රැල්ලේම පවත්වගෙන තමන් කොහොමද මේ ඉරියව්වත් මාරු කරන්නේ. ඉතින් ඕකේ ක්‍රම අහු වෙනකොට ඕක කරන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න තාම ක්‍රමේ අහුවෙලා නැහැ. ඒ කියන්නේ හිත පවත්වන්න මෙතන. හිත මෙතන තියෙනවා. මේ මේ වැඩේ නිකන් මොකද්ද කියන්නේ අනුකාරයක් වශයෙන් නිකන් ප්‍රධාන කාර්යයට වඩා ප්‍රධාන කාර්යය කෙරෙද්දී ඊට වඩා වෙනස් පොඩි කාර්යයක් විදිහට අනිත් ඉරියව් මාරු කරගෙන එක් කරන්න. කාගෙද දන්නේ ප්‍රශ්නේ. ඔව් මේ මම දැන් තේරුණා නේද කියප එක. ඒ කියන්නේ අවධානය තියාගන්න තමන්ගේ මූල කර්මස්ථානේ මූල කර්මස්ථානේ අවධානය තියාගෙන ඉන්න ගමන් ඉරියව්වත් හිමීට මාරු කරගන්න මේතන අවධානය කඩාගන්නේ නැතුව. ස්වාමින් වහන්සේ. ඉරියව්ව මාරු කරන්නේ නැතුව මාරු කරන අතරේ මේ සතිය තියාගෙන තමයි කරන්න. වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට දිගට යන්න පුළුවන් නේද? එතකොට නේද? ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට නේද? පුළුවන්. ආ. එහෙම තමයි කරගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ බලෙන් මේක මේ එකම ඉරියව්වේම ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ. Tamanට භාවනාව, ඒ කියන්නේ කරගෙන යන කාර්යයට අනුග්‍රහයක් ලැබෙනවා නම් මේ ඉරියව්ව මාරු කිරීමෙන් මාරු කරාට වරදක් නැහැ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මම ඊයේ සවස් භාගයේ පර්යංක භාවනාවේ යෙදී සිටියෙමි. ආශ්වාසය කරන විට උදරයේ පිම්බීමත් ප්‍රාශ්වාසය කරන විට උදරයේ හැකිලීමත් මෙනෙහි කළෙමි. එසේම උදරයේ පිම්බීමේදී පේශීන් තද ගතියත් හැකිලීමේදී ගතට දැනෙන සැහැල්ලු ගතියත් අත්විඳෙමි. තවද ආශ්වාසයේ දිගු බවත් ප්‍රාශ්වාසයේ කෙටි බවත් හඳුනා ගත්ෙමි. මෙසේ මා දිගටම භාවනාව කරගෙන යන විට හුස්ම රැල්ල නොදැනී මේ தത്വයටපත් විය. නමුත් මා හොඳ සිහි කල්පනාවෙන් සිටි නිසා සිහින්ව හුස්ම වැටෙන ගතිය මට දැනුනේ. තවද එම අවස්ථාවේ කිසිදු සිතවිල්ලක් නැති හිස් අවකාශය අවකාශය බවට සිතපත්ව තිබුණි. අවට ශබ්දද මට හොඳින් ඇසුණි. මම ඒවා ශබ්දයක් ශබ්දයක් යනුවෙන් මෙනෙහි කළෙමි. තවද මාගේ දකුණු පාදය තද වේදනාවක් හටගෙන තිබුණි. මම එයට ඉවසීමෙන් මෙනෙහි කළෙමි. කයෙහි වෙනත් ස්ථානවලද රිදීම් දැනුනි. ඒවාද මම මෙනෙහි කළෙමි. මාගේ හිස මත ලොකු බරක් තිබ්බාසේ මට හැඟිනි. තවද මාගේ බැඳගෙන සිටි අත් දෙකත් යටිකයත් නැතුවාසේ හැඟිනි. ඒ අවස්ථාවේ මා ජීවිතයේ අනිත්‍යභාවය මෙනෙහි කළමි. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව වැඩිීමේදී ලද මෙය මාගේ පළමු අත්දැකීමයි. මට ඒ අවස්ථාවේ සිතට ප්‍රීතියක් දැනුන නිසා එය විදීමට මම භාවනාවෙන් මිදුනේමි. නමුත් මට ඒ සිතවිලි නැති අවකාශය තවදුරටත් ගෙන යා හැකිව තිබුණි. එවැනි අවස්ථාවක මම මා කුමක් කළ යුතුද? මා කුමක් මෙනෙහි කළ යුතුද කියා ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. අර පොඩි පොඩි වැරදි කීපයක් තියෙනවා. අර අනිත්‍යයි නිට්ටයයි කියලා මෙනෙහි කරපු එක වැරදි. ඒක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕක දැන් හිත සමනය වෙද්දී ආයි අපි අලුතෙන් ඕක මේ අවසන් යන්න අවශ්‍ය නැහැ. මේ අපි මෙනෙහි කිරීමකින් නෙමෙයි ඇත්තටම මේ ඔතන ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගන්නේ. අපි නිය නිරීක්ෂණයකින් ඕක ඔය මට්ටමට යන්න පුළුවන්. අපිට මේ බලෙන් අනිත්‍ය කරන්න උවමනාවක් නැහැ කිසිම දෙයක්. ඒගොල්ලෝ අනිත්‍ය නම් ඒ අනිත්‍ය බව අපිට පෙන්නනවා. ඒ නිසා ඒක Taman තේරුම් ගන්න. ඊළඟට තව මොකද්ද තව ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. මා ජීවිතේ පළමු ආ ඔව් ඒ අනිත් අනිත් එක දැන් Taman ප්‍රීති ස්වභාවයක් ලැබුණා නම් ඒකෙන් මිදෙන්න භාවනාව නැවැත්තුවා කියලා කියනවා. ඉතින් එහෙම බය වෙන්න ඕමනාවක් නැහැ මේ ප්‍රීතිය ප්‍රීතිය අත්දැකි අත්දැක්ක කියලා. ඉතින් ඕක ඒ තරම් Taman ඕකට ඇලෙයි කියලා ඉතින් Tamanව අව탁සේරු කරන්න අවශ්‍ය නැහැ. ඕක මේ බොහොම සුළු දෙයක්. ඊළඟ පරයන්කේ බොහොම දුක්ඛ සහගත දෙයක් වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රීතියකින් තොර එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රීතියක් ඇති වුණා කියලා ඕකට තරම්ම බය වෙන්න ඕමනාවක් නැහැ. දැන් ඔය සිද්ධාත් තාපසයන්න් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ඉතින් දැන් මොකද දුෂ්කර ක්‍රියා කරලා කරලා කරලා ඉතින් හරියන්නේම නැතුව අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කළා. හොඳටම ඉතින් වැහැරිලා මේ අර දැකලා තියෙන මේ ෆොටෝස් වල එහෙම ඒ මට්ටමට ඇවිල්ලා ඉඳදී කල්පනා කරනකොට දැන් මේකේ යන්න තියෙන උපරිමයට මං ගිහිල්ලා තියෙනවා. මම දුෂ්කර ක්‍රියා කරන්න කලින් මම කාමභෝගී ජීවිතයේ ගිහි සැප වශයෙන් යන්න තියෙන උපරිමයටත් ගියා. දැන් මම මේ අත්කිලමතාණු යෝගේනොත් යන්න තියෙන දැන් මිනිස්සෙක් වශයෙන් යන්න තියෙන උපරිමයටත් මම ගියා. දැන් ඒතර තේරෙනවා මේ මාර්ග දෙකම වැරදි. ඒතර මොකද්ද හරි මාර්ගය? අන්න එතකොට මතක් වුණාලු උන්වහන්සේට මම අර බොහොම ලදරු අවදියේදී මගේ පියාණන්ගේ අර වප්මගුල් දවසේදී බොහොම සුඛ සහගතව මම මේ එරමණිය ගොතාගෙන අහසේ පළබ්බෙන් ඉඳලා වැඳ අහසේ පළක් බැඳගෙන මම බොහොම ධානා සුඛයක් අත්විඳා. එතකොට මට ඒක ලැබුණේ මේ කාමයන්ගෙන් තොරව. ඉතින් මේ කාමයන්ගෙන් තොරව ලැබෙන සතුටට ඒ සැපයට මං ඇයි බය වෙන්නේ කියලා කල්පනා කරා. ඊට පස්සේ හිතනවලු දැන් ඉන්න මට්ටමින් එතෙන්ට යන්න විදිහක් නැහැ. මොකද දැන් කය බොහොම කෘෂ වෙලා, බොහොම වැහැරලා ගිහිල්ලා. ඒ නිසා අත්හැරලා දැම්මා අත්කිලමතාන යෝගය. නැවත ක්‍රමානුකූලව ආහාර ගත්තා. නැවතත් අර ධානා සුඛයට ගියා. එහින්දා මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි මේ සියලුම කාමයන්ගෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව තමයි මේ සැපත ලබන්නේ. ඒ නිසා ඒකට මේ බය විය යුතු නෑ. හැබැයි ටිකක් තමන්ට ඇති වෙනවා නම් දැන් මේ తত্ত্বය මුලදී ඇති වෙද්දි බය වෙන්න අවශ්‍ය නැහැ. මේක වින්දට ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ භාවනාව සෑහෙන අපිටම අවුරුදු ගණන් තිස්සේ ඕකටම ලොල් වෙලා ඉන්නවනම් අන්න අවුරුදු ගණන් තිස්සේ අවුරුදු ගණන් තිස්සේ ඕකට ලොල් වෙලා ඕකෙම ඉන්නවනම් අන්න වැරදිලා. එතකොට ඉතින් තමන්ට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයෙන් තර පිටපැනලා අපි නිකන් අර තවුසෝ ගත්ත මාර්ගයක බ්‍රාහ්මණයෝ ගත්ත මාර්ගයක තමයි අපි යන්නේ. මේ යන මාර්ගයේත් අපිට ඔය විවිධාකාර ප්‍රීතීන් සුඛයන් ඉතින් මුක්ති විඳින්න හම්බ වෙනවා. ඉතින් ඒ කාලෙට ඉතින් හම්බුණාට පොඩ්ඩක් ඉතින් නිකන් අර සමහරලාට ඉතින් අපි ගමනක් යනකොට හිතුවානේ දන්සලකුත් හම්බ වෙනවා. ඒකත් වන්දනා කරගන්නවා. ඉතින් සමහරලාට මෙලෝ දෙයක් නැති වතුර ටිකෙන් යන්තම් ෂේප් වෙලා යනවා. ඉතින් ඒ වගේ තමයි. ඒ වගේ තමයි ඉතින් මේ භාවනා ජීවිතයත්. හොඳට ඉතින් අර දැන් මේ දන්සලක් වගේ එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඉතින් සන්තරපණය වෙන්න තමයි තියෙන්නේ. <laughs> හොඳයි. එතරම්. ස්වාමීන් වහන්සේ ඒකේ තියෙනවා නමුත් මට ඒ සිතවිලි නැති අවකාශය තව දුරටත් ගෙන යා හැකිව තිබුණි. එවැනි අවස්ථාවක මා කුමක් කළ යුතුද? ඔව් තව දුරටත් ගෙන යන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඒ ඕක තමන් ටිකක් හිතට පුරුදු කරගන්න ඕනේ. දැන් තමන්ට නම් මුලින් ලැබිච්ච අත්දැකීමනේ ඕක බය වෙන්න කාරණයක් නෙමෙයි. තමන් ඒක හිතට පුරුදු කරගන්න. ඕකේ මේ කියන්නේ බහුලීකృత කරන්න අවශ්‍යයි. ඔය සිතුවිලිෙන් තොර බොහොම හිස් බවක් එහෙම නැත්නම් කෙලෙසුන්ගෙන් තොර බවක් Tamanට දැන් අහුවෙලා තියෙනවා. ඕක අනිවාර්යෙන් තව හිතට පුරුදු කරන්න ඕනේ. පුරුද්දෙන්ම තමයි තව ඕක Tamanට තහවුරු වෙන්නේ. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මගේ මූල කර්මස්ථානය ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. හරි. ඔව්. මගේ මූල කර්මස්ථානය ආස්වාසය ප්‍රාස්වාසයයි. මම පර්යංකේ වාඩි වී පූර්ව කෘත්‍ය සිදු කර මම මෙතන ඉඳගෙන යනුවෙන් අරමුණු කරගෙන භාවනාව ආරම්භ කරමි. නාසාග්‍රේ ආශ්වාසය දැවටි දැවටි තිබී වේගවත් හුස්ම රැල්ලක් සමග ආශ්වාසය පාශ්වාසය ආරම්භ වේ. ආශ්වාසය ප්‍රශ්වාසය හඳුනා ගතිමි. ඇතුළු වෙනවා පිට වෙනවා ලෙසද ආශ්වාසය ඇති විට ප්‍රශ්වාසය නැති බවද ප්‍රශ්වාසය ඇති විට ආශ්වාසය නැති බවද ආස්වාසේ සිසිල් බවද ප්‍රස්වාසේ උණුසුම් බවද ආස්වාසේ දිග බවද කෙටි බවද ප්‍රස්වාසේ දිග බවද කෙටි බවද ආදී වශයෙන් හඳුනාගෙන මෙනෙහි කරමින් ආස්වාසය ආස්වාසයේ වශයෙන්ද ප්‍රස්වාසය ප්‍රස්වාසයේ ලෙසද එහි මුල මැද අග වශයෙන්ද මෙනෙහි කරමින් සිටින අතර ආස්වාසය ප්‍රස්වාසය සංසිඳනු සංසිඳීම සිදුවේයි. මේකී ක්‍රියාවලියේදී දැනට මට සිතුවිලි වලින් බාධාවක් ගෙන නොදේ. ආස්වාසය ප්‍රස්වාසය සංසිඳීමෙන් පසු ඒකී නිසල බව තුල පැයකට ආසන්න කාලයක් භාවනාවේ යෙදෙමි. ඇතැම් විටක සිතුවිල්ලක් ආවද එය මගේ සතියට හෝ භාවනාවට කරදරයක් නොවේ. සතිය දිගටම පවතී. ගෞරවනීය ස්වාමින් වහන්ස මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගත යුත්තේ ආස්වාසේ ප්‍රස්වාසේ සංසිඳීමෙන් පසුව නිසල භවයේ සිටීම හැර ඉදිරි කිසියම් මෙනෙහි කිරීමක් කළ යුතුයද එසේ නැතහොත් නිසලව නිසල භව තුල බලා සිටිය යුතුයද ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සුදුසු උපදෙස් ලබා දෙන ලෙසයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද දන්න ඒකත් නේද? පාතේ. දැන් දිගට ඉන්න පුළුවන් නම් මේ ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ දැන් මහත්තයට හැකියාව ඇවිල්ලා තියෙනවා. දැන් ගාන්ට ක්‍රමානුකූලව යෙදිලා තියෙනවා. ක්‍රමානුකූලව ගිහිල්ලා ඊළඟට සිතුවිලි ඒ තරම් එන්නෙත් නැහැ. දැන් ඔතනින් එහාට ආයි මෙනෙහි කිරීමක් ගත්තොත් ඔක්කොම අවුල් වෙනවා. එහෙනම් මෙනෙහි කිරීමකින් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. අනිත් එක දැන් තමන්ගේ ඇඟේ දැනෙනවා නම් ඔය මට්ටමේ තියෙද්දි ඇඟට දැනෙනවා නම් ප්‍රීති ස්වභාවයක්. ඒක බොහොම සියුම්ම ඇති වෙලා නැති වෙලා යන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඊළඟට තමන් යම් යම් තැන්වල වේදනාවන් දැනෙනවා නම් ඒවා නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. සිතුවිලි එනවා නම් ඒවත් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒ වගේ ක්‍රමයක් තමයි භාවිත කරන්න තියෙන්නේ. මම ඒවා මේ මේ නිරීක්ෂණය කරන මට්ටමින් තියාගන්න විතරයි. ඒවා මෙනේ කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ. මේක දැන් කපවගේ කාලයක් තිස්සේම මම මම ඔයත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් මම භාවනා වැඩසටහන සම්බන්ධව මෙයා කරනවා. මට ගැටලුවක් වෙලා තිබුණේ මේ මට්ටමින් මම ඊට එහා මේ තත්ත්වයකට යන්න වෙන දෙයක් කරන්න ඕන කියන ගැටලුව. මහත්තයා කොහොමද සක්මන් භාවනාවෙම කොහොමද කරන්නේ? සක්මන් භාවනාවම පැයක් කරනවා. මේ මට මේ සක්මන් භාවනාව මට හොඳට ඒ කියන්නේ කිසිම සිතුවිල්ලක් ආවත් මම ඒක එතන ගණන් ගන්නෑ එතනට. මට ඒක දැනෙන්න මගේ සතිය හොඳට තියෙනවා. මට ඒකේ බාධාවක් වෙන්නේ බාහිර බැලුවත් මම යම් දෙයක් දැක්කත් මගේ ඒක මම ඇතුළට ගන්නෙ නෑ මම දැකපු දැකීමක් විතරයි මට ඉතින් මේ වෙන්නේ දැන් මම මේ මේ මේ දවස් කීපයේදී සක්මන මම කරනකොට මම වම් දකුණ කියලා ටික දුරක් විනාඩි 10ක් 15ක් විතර ගියාම නොදැනුවත්වම পায় එසවිල්ල මේ ඔසවනවා ගෙනියනවා තබනවා කියන එක ආස් මේ ආයාසයක් නොමැතිම මට කරගෙන යන්න වුණා. ඒ අතර මේ পায় එසවෙන බව, পায় ගෙනියන බව ඊළඟට පාය බිම තැබෙනකොට ඒ තැබෙන ඇඟිලිද මේ මේ මේ පාදේ පිටුපසද කියන ඒ ඔක්කොම මම මෙනෙහි කරමින් මට මේ මෙනෙහි කරමින් කියන්නේ දැක ගනිමින් යන්න පුළුවන්. දැක ගමනින් යන්න. දැක ගනිමින් යන්න පුළුවන්. මොකොත් වචන පාවිච්චි කරනව නෙමෙයිනේ නේ. හිතන්නේ මොකුත් නැහැ. නෑ මේ මේ කාර්යාවලියේ හිත පවත්වාගෙන යන්න පුළුවන්. පවත්වාගෙන යන්න. හරි. එතකොට දැන් පරයන්ක භාවනාවේදී අර විදිහට බොහොම ආස්වාද ප්‍රසාද සමනය වෙලා ඔය කියන්නේ මේ සිතුවිලි හිටපු ගමන් එනවා ඒවත් නිරීක්ෂණය කරලා එහෙම අතහැරලා දානවා යම් යම් තැන්වල වේදනාවන් තුනවා නම් ඒකත් නිරීක්ෂණය කරනවා ඒවත් අතහැරලා දානවා ඒ විදිහට යනවා එදිනදා කටයුතු වලදී කොහොමද යන්නේ එදිනදා කටයුතු වලදී මේ බැසිකලි කැසිකලි කටයුතු වලදී තනිකුත් දේවල් උපරිමේ මට සතිය පිටවාගෙන කරන්න පුළුවන් කමක් තියෙනවා ඒ වෙලාවට නිකන් කොහොමද නිකන් දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සරහෙම ගෙවල් වල යම් යම් කටයුතු ආවහම මහත්තයා අපිටෝ මැද්දට පැනලා කෑ ගහනවා වගේ දේවල් වෙනවා නම් දැන් ඒව නැති නැති නැතිලා තියෙනවා. ඉස්සර ඒ තත්ත්වයක් තිබුණා දැන් හුවාදුරට මේ මට අඩු කරගන්න පුළුවන් මට්ටමක් වෙලා තියෙනවා. මට ඉදී අවස්ථාවක් වගේ එන්නකොට මට පතක් වෙනවා මේකට මම එහෙම වෙන්න ඕනේ නැහැ කියලා නිකන් මට මටම පාලනය කරගන්න පුළුවන් තත්ත්වයට ක්‍රමයෙන් ටික ටික අඩු වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් අතින් අර මේ මෑණියන්ට කිව්වා වගේ ක්‍රමයකට තමයි යන්න තියෙන්නේ. ටික ටික ඒ කියන්නේ දැන් අපිට දැන් ඔතෙන්දී ආයේ මොකුත් ඉල්ලන්න යන්න එපා හැබැයි. දැන් ඔය <laughs> දැන් දැන් ආනාපාන සති සංසිඳුණා ඊළාට සිතුවිලි වැඩි එන්නෙත් නැහැ. ඔතෙන්දී චේතනා පහල කරනවා කියන්නේ වැරදි. ඔතෙන් Taman තේරුම් ගන්න කියන්නේ චේතනා පහල නොකර ඉඳීමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔක හරි ලස්සනට විස්තර කරන ඔය පොට්ටපාද සූත්‍රය එහෙම. දැන් මධ්‍යස්ත භවකට මේ සමාධි මට්ටමකට එනවා. එතෙන්දි මේ චේතනා පහල කිරීම කියන්නේ පාපයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක තමයි මේ යෝගාවචර තේරුම් ගන්නවා මේ මොකක්ද ඒක හරි ලස්සන පාලි වාක්‍යයක් තියෙනවා මම අනිත් දවසේ මතක් කරලා කියන්නම්. ඒකේ මේ තේරුම් ගන්නවා මේ මට්ටමට ආවදවසේ මේ චේතනා පහල කරනවා කියන්නේ පාප කර්මය. එතකොට එයා චේතනා රහිතව ඉන්නේ. මුකුත්ම හිතලා කරන්න යන්නේ හුදු නිරීක්ෂණයක් විතරයි තියෙන්නේ. භවනාවට වෙන්න ඇරලා තමන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. දැන් අත දාන්න යන්න එපා දැන්. දැන් වැඩේ භවනාව දැන් වැඩේ බාරලන් තියෙන්නේ මහත්තයට තියෙන පැත්තකට වෙන්න. දැන් ඔය මාර්යා තමයි ඇවිල්ලා කියන්නේ මේ දැන් මොකක් හරි කරන්න ඕනේ දැන් මොකක් හරි කරන්න ඕනේ කියලා දැන් මාර්යා කියනවා. මුකුත්ම නොකර ඉන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කළා බලන්න මේ ඇත්තටම මුකුත් කරනවට වඩා හරි අමාරුයි මුකුත් නොකර ඉන්න එක. තේරෙනවද කියන එක? ගැටටුවක් මොකද්ද මේ තේරෙන්නේ? අන්න ඒක තමයි. අන්න ඒ මුකුත් නොකර ඉන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් හිතට කාවත් ගන්න ওই මට්ටමට ගියාට පස්සේ දැන් මට මොන මුකුත් ඕනේ නැහැ මේ තියෙන එක හොඳටම ඇති. මීට එහා මම මුකුත්ම කරන්න ඕනෙත් නැහැ කියලා තේරුම් අරගෙන එහෙම ඉන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන්. ඔව්. ඒ කියන්නේ සිතුවිලි පැත්තකට කළා කියන්නේ දැන් දැන් මේ මහත්තයා ඉන්න විදිහටමද මෑනියෝ ඉන්නෙත්. ඒ මට්ටමේමයි. එතකොට ඒ වෙලාවට සිතුවිලි ආවොත් ඉතින් සිතුවිලි නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඒවත් ඇවිල්ලා නැති වෙලා යන හැටි නිරීක්ෂණය කරන්න පුළුවන්. කළා ඒවත් අතහැරින්නයි තියෙන්නේ. එතකොට සිතුවිලි වලින් තොරව හිත පවතින දැන් ටික ටික හුරු වෙනවා. හොඳයි. ඔව්. මොකද්ද? ඔව් ඒක සුජිත් මහත්තයා එක්ක බේරගන්නයි තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ පළක්කල මම අහන්නද දෙයක්? කියන්න. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඔහොම දැන් මේ මට එක එක හැම තිස්සෙම වෙන දෙයක් නෙමේ. ඔව්. එක අවස්ථාවකදී මම සාමාන්‍යයෙන් භාවනා කරන වෙලාවන්නේ මේ නමුත් මම හිතුවා මම කරන්න ඕන කියලා ගිහිලා පර්යංකයට ගිහිල්ලා හිටියම මට මගේ හිස ඔක්කොම තද වෙන ඒ වගේ දේවල් දැනුණා ඊට පස්සේ කිසිම දෙයක් නැහැ මුකුත්ම දැනුන්නේ ඊට පස්සේ මට දැනෙන මට මගේ හිත ආය ආවේ පයේ වේදනාවකින් එස මම බැලුවා ඒක ඒ කියන්නේ මම කිසිම සංඥාවක්වත් මොනවත් නැතුව විනාඩි 20ක් 25ක් වගේ කාලයක් ඉඳලා තියෙනවා. නින්ද නින්ද නොගියා කියලා ස්ථිරයි නේ. ස්ථිරයි. හොඳයි. එහෙම එතකොට ස්වාමීන් වහන්සේ ඒ කාලය ඇතුළතදී ඒක එතන එහෙම හිටියම එතන එතනදී එතනින් තව අවදි වීමක් වගේ දෙයක් වෙනවද? ඉතින් අවදි වෙලා තමයි කකුලේ වේදනාව දැනලා තියෙන්නේ. දැන් දැන් දැන් අපි නිදාගත්තාම මමෙක් නෑනේ නේ. අපි හොඳට අපි තුමු රෑ 9ට 10ට නිදාගත්තා. උදේ 4ට 5ට නැගිට්ටා. ඉතින් ඒ අතරේ අපි අපි ආයේ බලන්නේ මේ මම කොහෙද කිඳවන්න කියලානේ. මම අයින් වෙලා තියෙන්නේ. ඕකත් භවනාව හරහා අපි ඒ කියන්නේ සංඥා වේදනාවන්ගෙන් පවා ඒ කියන්නේ ඒවන් පවා පොඩ්ඩක් අයින් වෙලා අපි ටිකක් දැන් එක්තරා ආන්දමක ස්වභාවයට ගිහිලා තියෙනවා. ඉතින් අපි ඔතන දැන් ලොකු සායනහන්සේ කියන්නේ නම් ඔතන ඒ කියන්නේ ප්‍රශ්න කළ යුතු නැහැ. හැබැයි අපි ඔතන කියන්නේ ප්‍රපංච කරන්න ගියොත් අනවශ්‍ය තැනක තමයි ප්‍රපංච කරන්නේ. දැන් ඔය අපේ සාමාන්‍ය ඉන්ද්‍රිය මොකක්ද ඒකට කියන්නේ මේ ආයතනයන් එතකොට එතන නැහැ. ඇස කන නාස ආදී දේවල් මුකුත් නැහැ දැන් එතන. හැබැයි සතියෙන් ඒ කියන්නේ දැන් නිින්ද ගිහිල්ලත් නැහැ හැබැයි. ඒක ස්වාමීන් වහන්සේ මට ඕක පළවෙනිම වෙනකොට මම මේ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ. හැබැයි මම ඒ උනේ සාමාන්‍ය භාවනාවක එහෙම නෙමෙයි. මම සාමාන්‍යයෙන් මගේ හැටියක් තමයි මම ගමනක් ගියත් මම මෛත්‍රී භාවනාව කරනවා. ඊට පස්සේ මම මේක වෙච්ච දවසේ මම හිතියේ මගේ හිතට එන සිතුවිලි දිහා බලාගෙන ඒ සිතුවිලි එනවා යනවා කියන එක විතරක් බලාගෙන හිටියා. ඒකට මෙහෙම දෙයක් වුණා මම මොකද්ද කියන එක දන්නේ නැහැ. මම නිින්ද ගියේ නැති විත්තිය දන්නවා. මට කිසිම දෙයක් ඒ කාලය තුල වටපිටාව මුකුත් දැනුනේ නැති බව දැනුණා. ඊට මට ඊට පස්සේ මේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ පොට්ටපාද සූත්‍රය ඇහුවම තමා මට තේරුම් ගියේ ආ එහෙනම් එදා මට උනේ මේකයි කියලා. මට ඒ ඒක සංඥග්ගය කියන එකද කියන එක මට ඒ පොට්ටපස් සංඥග්ගය කියන්නේ මොකද්ද කියලා මට හරියටම මතක නැහැ. පොට්ටපස් සූත්‍රයේ ඒකේ මේ සංඥාවේ අන්තිම එක අවසානය කියලා තමයි කියන්නේ අර පොට්ටපාදට ඒක සංඥග්ගය කියලා එතන නමක් ඒ බුදුහාමුදුරුවෝ කියනවා. මට චුට්ටක් බලලා කියන්න මට හරියටම එතන මතක නැහැ. ඒ කියන්නේ දැන් අර කලිනුත් කිව්වා වගේ ඒ කියන්නේ දැන් අර ඒ මට්ටම් වලදී අපිට කෙලින්ම මේ කියන්නේ අපි මුකුත් නොකර සිටීම හරහා නිරෝධම් පුසති කියලා නිරෝධේ ස්පර්ශ වගේ තමයි එතන කියන්නේ. සාමාන්‍යයෙන් පොට්ටපද සූත්‍රයේ මට මතක විදිහට ඔය සංඥග්ගය කියන මට මතක විදිහට එක එක ක්‍රම වලට යන්න පුළුවන්. දැන් පොට්ටපද සූත්‍රයේ විස්තර කරන්නේ සමත පැත්තකින් ගිහිල්ලා ආකින් සංඥායතනෙට ගිහිල්ලා එතෙන්දින් මුකුත් නොකර ඉන්න චේතනා පාපියෝන් හෝ මොකද වචන ටිකක් එනවා. ඒ හරහා තමයි යන්නේ. ඉතින් අපිට ඕක විපස්සනා හරහා යන්නත් පුළුවන්. ඉතින් හැබැයි ඉතින් අර ඕක එක්තරා අන්දමක නිකන් සමාධි මට්ටම. හැබැයි ඉතින් අර කෙලස් ප්‍රහීන වීමක් උදන වෙන්නේ නැහැ. ඒක තමයි Taman තේරුම් ගන්න වෙන. කෙලස් ප්‍රහීන වීමක්, කෙලස් කැපීමක් වෙන්නේ දැන් එදිනෙදා කටයුතු වලදී අර ප්‍රශ්නවල ඉන්නකොට තමයි දැන් කපන්න තියෙන්නේ. දැන් මෙතනින් ගන්න තියෙන්නේ නිකන් අර පොඩ්ඩක් නිකන් සමාහට පොඩ්ඩක් නිකන් කූල් එකේ ඉන්න ඕනම තමයි දැන් යන්න තියෙන්නේ. හොඳයි. ඔව් හීන දකිද්දී ආයෙ එනවා. ඒක තමයි. මම කියන්නේ තද නින්දෙදී. තද නින්දෙදී අපි හොඳට සුව නින්දක් ලැබුවා කියන්නේ සම්පූර්ණයෙන්ම මමෙකුත් නෑ මොකෙක්වත් නෑ අර කය මේ සතපීලා තියෙනවා ඉතින්. හැබැයි ඉතින් හැරිච්ච ගමන් ආයෙ ඔක්කොම ටික අපි පරණ ඔක්කොම ප්‍රශ්න ටික ඔලුවට ගා ගන්නවා. නේද? එහෙම දෙයක් නෙවෙන්නේ. ඉතින් අපි නින්දදී හැබැයි ඕක වෙන්නේ තීන මිද්දේ හරහා. තීන මිද්දේ හරහා නිකන් මත්වීමක්. නින්ද නින්ද කියන්නේ මත්වීමක් කියලානේ බුදුහාමුදුරු කියන්නේ. මත්වීමක් හරහා දැන් හරියට මේ මේ වෙන වෙන ඔය මද්ද්‍රව්‍ය හරහා හිතේ ඔක් කරනවනේ නේද? <laughs> දැන් නින්ද කියන්නේ මත්වීමක්. මත්වීම හරහා තීන මිද්දේ මගින් ඔය කළා දාලා තිනවා. අපිට නිකන් සංඥා වලින් සම්පූර්ණයෙන් අයින් කළා තිනවා මේ තීන මිද්දේ හරහා. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම නෙමෙයි. මේ තීන මිද්දේ කියන්නේ නීවරණයක්. කියලා. ඔව් ඒක ඒක නිරීක්ෂණය කරාට වරදක් නැහැ. එතකොට ඒක එහි නිරීක්ෂණය කළා ඒකේ උදේවය ස්වභාවය ඇතිලා නැතිලා යන ස්වභාවය අත්දකින්න. නිරීක්ෂණය කරන්න. කියන්නේ අපිට මේ එක පාට කියන්නේ සමාධි මට්ටම් වලට ගියා කියලා මහා ලොකු ප්‍රයෝජනයක් නැහැ අපි මේ ඒ අර අර ඊට මෙහා තියෙන මේ කියන්නේ සතිය දිනු කර ගැනීම ප්‍රඥාව දිනු කර ගැනීම කියන එක ටික වෙලා නැත්තම් ඒකයි සමත භාවනාවේ තියෙන වැරද්ද ඒකයි. සමත භාවනාවෙන් ටක් ගාලා සමාධි වලට යන්න පුළුවන්. නමුත් නීවරණ ටික එහෙමයි. නීවරණ ටික తాවකාලිකව එහෙම නැත්නම් කෙලස් ටික తాවකාලිකව යටපත් කරලා තියෙන සමාධි ශක්තියකින්. සමාධි ශක්තිය යටපත් වුණාට පස්සේ සමාධි ශක්තිය ගිරවාට පස්සේ භාවනා නොකර හිටිය ගමන් අර ටික ඔක්කොම එනවා. ඒ නිසා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අර හොඳට මේ නිරීක්ෂණයන් කිරීම හරහාම තමයි මේකේ තියෙන යථා ස්වභාවය වැටහෙන්නේ. මේවා මේ මේවා තියෙන අර්ථ ශූන්‍ය ස්වභාවය, බොල් බව, හිස් බව වැටෙන්නේ මේ නිරීක්ෂණය හරහා. ඉතින් වේදනාවක් ආවත් ඒකත් මේ ඇතිලා නැතිලා යන දෙයක්. සිතුවිලි ආවත් ඇතිලා නැතිලා යන දෙයක්. මේවා නිකන් බොහොම කෑලි කෑලි මූට්ටු කරලා හැදිලා වගේ තියෙන්නේ. ඒ අර ඒ ඒම ඇවිල්ලා බොහොම අපිට ප්‍රඥාවට ප්‍රඥාවට බරයි. ඒ ටික අවශ්‍යයි ඇත්තටම. අපිට හොඳටම තාම එච්චර මේ ඇති වෙලා නැති වෙලා එහෙම හොඳටම පේන්නේ නැහැ. නිකන් අර සාමාන්‍ය සලුවට හරිය චුට්ටක්. කමන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ ඒ ඒ වැටහීම يعني මේ නිරීක්ෂණය හරහා ඒවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි අපි අත්දකිනවා. අපිට අස්පනා අපිට පේනවා. ඒ අස්පනා අපිට පෙනීම වැදගත්. හොඳයි පින්වත්නි අද අපි පැය 3 විනාඩි 25ක වගේ කාලයක් මම හිතනවා අද පොඩ්ඩක් පරක්කුත් වුණා පටන් ගන්න.